සංග්‍රහණෙන් අවසරයි අපි නේවාසික පාසක මහතුරු සම්බන්ධ කරගෙන සෙනසුරාදා ලතල දවස්තාව හැටියට පාත්වන ධර්ම සාකච්ඡා වාරික උයද අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ. අපි ඒ සඳහා හතමාර ඉඳලා 9 දක්වා කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. මුල්ම විනාඩි සල්පය චාරිත්‍රානුකූලව අපි ව්‍යවස්ථාව සීපත් කිරීමකට ගත කරලා වාරයේ පැමිණිච්ච උදාන ගාතාවක් දාන පාළිය ඉදිරිපත් කරගෙන අපි ධර්ම සාකච්ඡාවට මාතෘකා සපයා ගන්නවා. ඉතින් සභාවේ අභිමතයේ පරිදි අපි ක්‍රමයෙන් විවෘත ධර්ම සාකච්ඡාවක් බවට පත් කරගන්නවා. ඒ හඳුනා දීමෙන් පස්සේ අපිට පළවෙනි අංකය වශයෙන් තියෙන්නේ විවස්ථා සිහිපත් කර ගැනීමයි. ඒ සඳහා අපි යෝගාශ්‍රමීය යෝගාශ්‍රමසත් පුතේ සඳහන් යෝගාශ්‍රමී කතිකාවතයි අද අපිට කියවන්න ඉදිරිපත් වෙලා තියෙන එක දෙවෙනි භාගයයි.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 ගමේ මිනිසුන් සමග ප්‍රතිසම්බන්ධ අඩුපාඩුකම් කීමාදී කතාද විෂභාග කතාද නොකළ යුතුය. වැඩිමාළු සංගුණා ආදර ගෞරවය ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුය. දරුවන් නැඟාල්ලා ආදර නොදැක්විය යුතුය. අන්‍යයන්ට බාධා ඇති වෙනසේ නොහැදෑරිය යුතුය. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් වෙන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදී නොකරනු වැඩි මහල්ලන් නොවිචාරා නොකල යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතුය. අතුලත හට ගන්නා අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතුය. පිටත ඇතිවන අධිකරණද අතුලත කලහතිය පහළවනසේ වැඩ නොකල යුතුය. කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතුය. ධර්මයේ පිළිබඳ වූද ශාස්ත්‍රයේ පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්ලි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතුව Taman ඊට සම්බන්ධ නොවිය යුතුය. තීරණයකට නොවැචී වෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතුය. සෝබන්තෝවනං රාජානෝ මුත්තාමනි විභූසිතා යතා සෝභන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනුවෙන් සීලාභරණයම මුත් নানা ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදී නොකල යුතුය. අත්ති කිලමථාන් යෝගයට ආයතන කෂ්ඨ වෘත තුස්කර ආසන ආදී වර්ජණය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වර්ධ නැති. ඊලංකම්මාදී සුදුසු කරුණක් නැතුව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුයි. බහැර ගමන් නැවැත්විය යුතුය. බහැර හැරියන එක කරුණක් පැමිණ කල්ලි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතුය. සිතේ පහළ වැටීම ආධ්‍යාත්මික ගුණ సంతානයේ වැටීමටද හේතු වන හේයින් හිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය.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 විහාරාධිපත්‍යන සුපත් කිරීමක් මෙහි නැත. පෞද්ගලික හෝ ශිෂ්‍යාන ශිෂ්‍ය પરම්පරාවට අයත් වනසේ ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඊටකඩම් පවරා නොගත යුතුය. නැවතී සිටින් තනකින් අන්තනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතුය. සීරිචාර්ය ව්‍යවිධින අකීකරු ශිෂ්‍යයන් කාර්ක සභාවේ නිමේ පරිදි ශාන්ෂ්ඨාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකාධිකාරින් වහන්සේ වෙත දැනුම් දිය යුතුය. භික්ෂු සාමණේර සංගම් ලේඛනයක් වර්ෂයේ අවසාන මාසය තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකාධිකාරින් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශපත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුලදී ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමීය සීනාසනයන්හි පැවිදි වූද උපැවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නපමාවකාරක සභාවට ඉදිරිපත් කළ යුතුය. අරූප සම්පදා විනය කර්මයේ සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකාධිකාරින් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණ්‍යක සම්ප්‍රදාන කුල යෝගාශ්‍රමයේ අරූප සම්පදා විනය කර්මයේ සිදු කළ යුතුය. බාහිර භික්ෂු සාමණේරවරු ගරූප සම්පදා විනය කර්මයේ සඳහා ඇතුළත් කර නොගත යුතුය. බද්ධ සීමා සම්මත කිරීම පැවිදි කිරීම ආදී ශාසනික කරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතින් වහන්සේගේ අනුදැනුවත්වම සිදු කළ යුතුය. යෝගාශ්‍රමයේ සියලු සේනාසනයන්හි යෝගාචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මේ પરමාර්ථයේ සීගන්විය යුතුය. මේ නියමිත ව්‍යවස්ථාන් බෙදමින් අකීකරුවන ශිෂ්‍යයන්ට තුන්වැල දක්වා වාදකට වරදෝගේ අත්පොතේ සටහන් කළ යුතුය. නැවතත් වරදෙය දේනම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතුය. මහතෙරුන් වද විවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවාගත යුතුය. යෝගාශ්‍රමීය කතිකාවත නිමි අපි સમાપ્ત කරුවේ යෝගාශ්‍රමී කතිකාවත අනිත් දවසේ අපි සාකච්ඡා වාරයේදී යෝගාචර දිනචර්යාව ඉදිරිපත් කර ගන්නවා කියන සීපත් කිරීම කරලා අපි මෙතෙන් පටන් යනවා මේ අපි උදාන පාලිකාතාවකට හුම්කන් දෙන්න. මේ ගිය සූත්‍රය ඒතේච විද්වා මනසෝ විතක්කේ ආතාපියෝ සංවරති සතිමා අනුග්ගතේ මිමනසෝ උප්පිලාවේ අසේසමේතේ පජාසි බුද්ධෝති සිහි ඇති වීර්යවත් තැනැත්තේ සිතේ මේ විතර්කයන් දැන ඥාන සංවරයෙන් වසාලයි. සිව්සස් අවබෝධ කළ ආර්ය ශ්‍රාවකතෙම තවම නොපහළ වූ සිතේ මේ සියලු උත්ප්ලාවයන් නූතුන් කලේය. උත්ප්ලා. උප්පිලා. උප්පින. එල්පෙන ගතිය. මේක ඇත්තටම ඒ කියන්නේ ඔකේ කතාවේ අවසානට එන උදාන ගාතාවද කියවෙන්නේ නැත්නම් තාම කතාවද යන්නේ. උදාන අන්තිමට උදානයක්. ඒක මේකේ මේ මොකද්ද මේගිය සූත්‍රය. මේගිය සූත්‍රය. මේකේ සූත්‍රය අපි අතරම ඒක ටිකක් දිග සූත්‍රයක් ඔය උදාන කාලේ පාළියේ තියෙන පොඩි කතන්දර. ඒ වුණාට මේක ටිකක් දිගට සූත්‍රයක් යනවා. ඒකේ නිදාන වශයෙන් පේන්නේ මේ ගියාම්ද්‍රෝ බුදුරජාන් වහන්සේගේ එකම උපස්ථායකය වශයෙන් නිත්‍ය උපස්ථායක වශයෙන් ඉන්න වෙලාවේ කිමිකලා නදී තීරේ කොසඹෑ නුවර මම හිතන්නේ. ඉන්නේ ඉතින් විවේකීව ඉන්නකොට මේ හාමුදුරන්ටත් හිතනවා බුදුහාමුදුරුත් එක්ක උපස්ථාන කරනට වැඩිය තනියම ගිහිල්ලා භාවනා කරුවොත් හොඳයි කියලා. ඒකට නිමිත්තක් වශයෙන් අර කිමිකලා නදියයිනේ තියෙන ලස්සන අඹවණයක් දකින්නවා. ඉතින් හිතනවා මට සීරුවක් කීමොරින් බැහැර වෙලා මේකේ භාවනා කරන්න හම්බ වෙනවා කොච්චර හොඳද කියලා. ඉතින් එහෙම ගිහිල්ලා බුදුරජාණන්සිට සඳහන් කරා බුදුරජාණන්සි කියනවා මට උපස්ථායක කවුරු එනකන් පොඩ්ඩයි වසන්නේ කියලා. ඊට පස්සේ ඒකට එච්චර කැමැත්ත වෙන්නේ නැවතත් ගිහිල්ලා ආයෙසරක් ඇවිල්ලා කියනවා ආශ්‍රය ස්වාමීන් වහන්සේ මට <clears throat> භාවනාවට හොඳට හිත අල්ලන තරක් හම්බුණා. ඔබ වහන්සේ දැන් බුදු වෙලා ඉවරයි. මට තව වැඩ ගොඩක් තියෙනවා. ඒ නිසා මට යන්න දෙන්න. එතෙන්දී බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ ගිය පොඩ්ඩක් ඉවසන්නේ මට උපස්ථායකෙක් වෙනකන් කියලා. ඒත් කියලා ආයෙ විතර්ක කරලා ඇවිල්ලා කියනවා මම ඉල්ලුවා ඔබ වහන්සේ බුදු වෙලා ඉවරයි වැඩ ඉවරයි මට වැඩ තියෙනවා. ඒ නිසා මම යනවා මේ භාවනා කරන්න. ඉතින් බුදුන්සේ කියනවා භාවනා කරන්න යන්න කියනකොට මම මොකද කරන්නේ? හොඳයි කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ඒ මේ පින්නපාති කරලා ඇවිල්ලා පින්නපාති පස්සේ භාවනා කරන්න පටන් ගත්තාම වාඩි වෙච්ච වෙලාව ඉඳලම කාම විතක්ක වෙන්න පටන් කොච්චර දුරට එනවද කියනනම් අන්තිමට ඒ විතක්ක දිගේ ගිහිලා සිවුරු අරින මට්ටමට එන උකටලි වෙන මට්ටමට කලකිරෙන මට්ටමට ඇවිල්ලා කොහොම හරි සිවුරු අරින්න නැතුව ආපෞසරය බුදුහාමුදුරු ගාට ගිහිලා කියනවා ආචාර්ය ස්වාමීන් වහන්සේ මට හිතා ගන්න බැරි විදිහට මේ ඒ ස්ථානෙට ගියාට පස්සේ කාම විතක් එන්න පටන් ගත්තා. මට මේ භානකමත් එපායලා තියෙන දැන් කාමෙට තියෙන ආශාව නිසායි කියලා. එතෙන්දි පුත්‍රජානංශේ කාරණා මේ පහක් සඳහන් කරලා තියෙනවා. ඒ භික්ෂුවක් වගේ කියන්නේ පූර්ණ කායින භාවනා කරන කෙනෙකුට මේ වගේ අමලි කරදර වලටපත් නොවීම පිණිස පළවෙනිම දේ වශයෙන් සඳහන් කරන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඉතින් කල්යාණ මිත්‍ර ආශ්‍රය තියේදී හොඳ සේනාසන නිසා, හොඳ පිණ්ඩපාත නිසා, හොඳ සිවුරු නිසා හොඳට බේත් ලැබෙයි කියලා අර පුංචි දෙයක් මේ දිහා බලාගෙන සිව්පසට ගිහිල්ලා අර කල්යාණ මිත්‍ය අතාරිනවා ධර්මයේ අතාරිනවා. ඒ නිසා කල්යාණ මිත්‍ය ආශ්‍රය තියෙන කෙනාට මේ වගේ ආරසාවක් තියෙනවා. ඒ වගේම මේක කෙනා වීර්යවන්ත වෙන්න ඕන, ප්‍රඥාවන්ත වෙන්න ඕන, ශ්‍රද්ධාවන්ත වෙන්න ඕනේ, සුතවන්ත වෙන්න ඕනේ. මේ අල්පේච්ඡ කතාවල ඊදිලා ගත කරන්න ඕනේ. ඔච්චි රචන කතාවල ඊදී ගත කිරුවොත් ඔය කොච්චර භාවනා කරත් ඒක නිකන් මේ ලාහට ගෙම්බෙකුතු කරනවා. කවදාකවත් අර පරිසරයේ ලැබෙන්නේ නැත්තම් ඒ මනස වර්ධනය වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඒ මේකේ ස්වාමීන් වහන්සේ ඒක බාර ගන්න වෙනවා. ඇත්තටම එතකොට සරුවචනන්සේ මතක සාදාගෙන ගිය කෙනා. ඒක ඉවර වෙලා මම මේ කිටි මතක් කරන්නේ සිද්ධි දෙක තුනක් වෙනවා ඔකෙදි. ඉවර වෙලා අන්තිමට සරුවචනන්සේ දේශනා කරන මේ ගිය හාමුදුරන්ටම නෙවෙයි ඊට පස්සේ අපිටත් එක්ක අල්ලලා දේශනා කරන ගාතාව තමයි උතුන උදාන ගාතාව වශයෙන් සඳහන් කරන්නේ. ඒක කෙනෙක් අරබයා කෙනෙක් එල්ල කරලා කෙනෙක් යොමු කරලා කියන එකක් නෙවෙයි ධර්මතා චිත්ත නියම උතු නියම කම්ම නියම බීජ නියම මේ සිද්ධිය හරහා බුදු හැට පේන ඇති එලි කිරීමක් තමයි ඔය උදාන ගාතාවල තියෙන නිසා උදාන ගාතා 80 ත්‍රිපිටකයේ තියෙන්නේ ඒක වෙනමම නවංග සත්තු සාසනේ එක කොටසක් විදිහට සඳහන් කරලා තියෙනවා ඒකෙදී මේ සාමාන්‍යටයක් ගැඹුරකටම තමයි කතා කරන්නේ මේ හුඟක් වෙලාවට ආර්ය විවහාරයෙන් කතා කරනවා දේශනා කරනවා ගැඹුරක් තියෙන්නේ ඒ නිසා කරුණු ටිකක් අර වෙච්ච සංසිද්ධිය ලෞකික සංසිද්ධිය කෝක වුණත් ගැඹුරකට මේ ධර්ම කොටස් අරගෙන යන නිසා <clears throat> මේ භාවනා කරන අතරේ උදාන ගාතාවල් ප්‍රසිද්ධයි ඒ වගේ මේකට අර්ථ කතා ලියන්න හදලා තියෙන්නේ අටුවාචාරින් වහන්සේලාගේ බුද්ධඝෝසාචාරින් වහන්සේ නෙවෙයි ධර්මපලාචාරින් වහන්සේ ඊට පස්සේ මේ මෑතකදී කන්නිමාරසු මංගල ස්වාමීන් වහන්සේත් ඔක ඔකට මේ සිංහලට පරිවර්තනය කරා. ඉතින් ඒ නිසා මේක සාමාන්‍යයෙන් පිළිකාර ගන්නවා ටිකක් ගැඹුරක් තියෙනවා කියලා. ඉතින් ආයෙසරක් කතාව කියමු බෑනේ. ඒ භාගයෙන් කිව්වේ එදා කියව භාගය. දෙකක් තියෙනද ගාතේ? එකම ගාතේ කොටක් දෙනවා. ආ ඒක දෙකම කියනවා. කුද්දා විතක්කා සුකුමා විතක්කා අනුග්ගතා මනසෝ උප්පිලාවා ඒතේ අවිද්වා මනසෝ විතක්කේ හුරා හුරං දාවති බන්ත චිත්තෝ ඒතේ ච විද්වා මනසෝ විතක්කේ ආතාපිසෝ යෝ සංවරති සතිමා අනුග්ගතේ මනසෝ උප්පිලාවේ අසේසමේතේ භජාසි බුද්ධෝති කියන්නේ මේක ලස්සන වචන තියෙන උප්පිලාව කියන එකයි උප්පිලාව කියන්නේ ඉල්පෙන ගතිය. ඇයි අපේ මේ මේ තණ්හා නිසා මාන නිසා දිත්‍ති නිසා අපේ හිත බරසාරේ පැත්තක තියලා මේ ලාමක දේවල් දිගේ ඇදෙනවා. ඉතින් ඒ හරහා තමයි ಜಾති බෝ කිරීම සිද්ධ කරන්නේ. ඒ හරහා තමයි සංසාරේ පතුරවන්නේ. ඒ හරහා තමයි අපි ඔය ಜಾති ભેද අනම්මන හදාගෙන රණ්ඩු කරන්නේ මේ උප්පිලාවන් නිසා. උප්පිලාවන් කියලා කියන්නේ මේ ඉල්පෙන ගතිය. සාමාන්‍යයෙන් කියනවාට මහසුපිනි ජාතකෙත් කාලයක් එනවා කියලා ගොමරිටි යට ගිහිල්ලා තිරවණගල් පාවෙන කාලයක් එනවා කියලා. ඇත්තනම් වෙන්නේ තිරවණගල් යට ගිහිල්ලා ගොමරිටි පාවෙන කාලේ. නමුත් අකා මේ මේ අබුද්දස කාලයට යනකොට ගොමරිටි පට යනවා. තිරවණගල් පාවෙන වෙලාවක් එනවා. ඉතින් අන්නේ කිදි කියන මේ ගොමරිට්ට පෙන්වන්නේ ගණ දෙයක් ඇත්තේ නැහැ වතුර දාපම පාවෙනවා හරපද්ධතියක් නැතිව. ඉතින් අපේ හිත නිතරම නිකන් මේ අයිසිං කේක් එක දාලා තියෙන අයිසිං එක වගේ පිට උපලා උපදාලා තියෙන්නේ ඔක්කොම නිකන් පෙන පෙන රීති වලින්. අයිසිං වල තියෙන දේවල් වල අයිස්ක්‍රීම් වල තියෙන පෙන රීතා. ගෙම්බෝ රීතිබන්දීනේ අර රීතිබන් අන්නේ වගේ එකක් තියෙනවා. ඉතින් ඒක ආගන්තුක එකක් කියලා බුදුහාමර කියන්නේ. ඒක උපක්ලේශයක් මේ සාමාන්‍ය රත්තරනේ පිටපැත්තේ මලකඩ බැඳලා තියෙනවා. පිටපැත්තේ නිකන් අයිසිං එකක් කේක් එකේ අයිසිං එක වගේ. ඇතර කේක් එක කියන්නේ පෙන පෙනරිත්තක් තමයි. ඒක උඩ තමයි අයිසිං එක දාන්නේ. අයිසිං එකේ ගන්නව දෙන්න වැඩිම වුණොත් දියවැඩියාව ගෙනත් දෙනවා. වෙන මොකක්වත් නැහැ. ඒකට ඕක තමයි මිනිස්සු ඔය කේක් පන්ති වල ගිහිල්ලා ඇතුලේ තියෙන බටර් බටර් දෙන කේක් එක උඩින් අයිසිං එක විතරක් තියෙනවා. මේ අයිසිං එකට තමයි උප්පිලාව කියලා කියන්නේ. උප්පිලා જાති දෙකක් බුදුහාමුදුර සඳහන් කරලා තියෙනවා මේ පුංචි විතක්ක සහ ඊට වැඩිය තියෙන සුකුම විතක්ක කියලා. විතක්ක වශයෙන් මේක පෙන්නනවා මේ හිතේ නිතරම පෙන දම තමයි තියෙන්නේ විතක්ක වශයෙන් ඔහේ පෙන දානවා ඒක යකය කම්මල වගේ නිතරම ඉතින් සද්දේ නිතරම කොච්ච පැහෙනවා ආශව ධර්ම නිසා මේ පැහි පැහි තියෙනකොට මොනවාද විතක්ක જાති කෝක කියලා තියෙන්නේ සුකුමා විතක්ක කුද්දා විතක්ක කුද්දා විතක්ක සුකුමා විතක්ක පුංචි විතක්ක જાති තියෙන ඊට වඩා ඊටාම සියුම් හීම් බුබුලු කියලා කියන්නේ හීම් බුබුලු තම තමයි තියෙන්නේ ලොකු විතක්ක තමයි කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. ඒක නම් ඉතින් මනුස්සය අරගෙනම යනවා. මෙව පෙන තම තමයි තියෙනවා. ඉතින් මේ බැලූ බැලමට රාකලේ උඩ තියෙන පෙන ටික තමයි. මේ පෙන වල තියෙන ඉල්පෙන ගතියේ අනිත් පැත්ත තමයි සතිය කියන්නේ අපිලාපන ලක්ෂණ කියලා. මේකේ තියෙන මේ පිලාපන ලක්ෂණේ නැත්තම් ප්ලව මොකද්ද මෙතන පාවිච්චි කරනවද? උප්පිල. උප්පිල පිලාපන දෙකම බොල් කෝම්බේ හිස්තේ ඒව උඩ එනවා. එතකොට බැලුව බැලමට පේන්නේ ඒ උඩ ආපු ටික තමයි. මේක හරියට අපි රබර් බෝලයක් වගේ ගත්තොත් ඒ රබර් බෝල වටේට අර කැන්වස් එක වගේ නිතරම පෙන තම තම පිටට උතුරු උතුර තියෙන. මේ පෘථිවිය ගත්තොත් මේ ජීවි ඉන්නේ ඔන්නේ මතු පිට මට්ටමේ විතරයි. ඒක නිකන් පෙට්‍රල් ලාම්පේ මෙන්ටල් එක වගේ. පුංචි මැන්ටලයක් තියෙන ඕකේ තමයි ගස් කොළන් ටිකයි සත්තු ඔක්කොම ඉන්නේ. ඊටාම මතු පිට ශේෂ්ත්‍රේ පමණයි. පෘථිවිය ඇතුළට යන්න යන කිසිම ජීවියෙකුට ඉන්න බෑ. ඉහළට ගියාම ඉන්න බෑ. ඔන්න ඔය පුංචි ශේෂ්ත්‍රේ තමයි තියෙන්නේ වගේ හිතේ. එයාගේ ගොජ දාන කැලලක් තියෙනවා. ඔය සජීවි කොටස කියලා කියන තේ ඒක හරි සාරමණ්ඩයක් හරි හොඳයි. හැබැයි ගණ්ඩ දෙයක් නැහැ. මේ පෙන දාන ටිකක් තියෙනවා. අන්නේ උප්පිලාවන් අනුව තමයි ගාන පිරිමි බෙදෙන්නේ. ඒ උප්පිලාවන් අනුව තමයි අපි දැනුම තියනවා. දැනුම නැහැ ලස්සනයි ලස්සන නැහැ. හරි ගියා වැරදුන ඔක්කොම තියෙන අර පෙන රිද්දේ. අඩියේ යට තියෙන එකේ අපේ අතර කිසිම වෙනසක් නැහැ. ඊට යට තියෙන මනුස්සකම. කවදාකවත් අපිට මනුස්සකම දකින්න බෑ අර පෙන ටික තියෙන නිසා. ඒ පෙන ටික විනිවිද දකින්න දෙන්නෙත් නැහැ අපේ අධ්‍යාපන ක්‍රමයේ. අපේ අධ්‍යාපන ක්‍රමවල පෙන ටික ගැන ඉගෙන ගත්තොත් ඔබට ඩිග්‍රියක් දෙන්නම්, PhD එකක් දෙන්නම්, ප්‍රොෆෙසර්ෂිප් එකක් දෙන්නම් කියලා අර මතු පිට කරකවනවා. ඉතින් බුදුජානනාසේ කියනවා ඔය මේ ඒකට නිකන් මේ පෙන කපාගෙන ඇතුළට බහින්නේ අපිලාපන ලක්ෂණ කියලා කියන්නේ. කිඳා බහින ලක්ෂණය. ඒ කිඳා බහින ලක්ෂණය පෙන්වන්නේ බුරුල් කරපු පස් තියෙන පොළවකට හෙල්ලයක් දමලා ගැහුවා වගේ කාගෙන බහින. එහෙම නැත්නම් දියකඩකට යකඩ කැල්ලක් හරි තිරුවාන ගලක් හරි දැම්මොත් දාපු තැනම ඒක ගිලා බහිනවා. ඊට පස්සේ අඩියට යනකම බහිනවා. අන්න ඒ ගතිය තමයි සතියේ තියෙන්නේ. සතිය නැති හැම වෙලාවෙම මේක මේ ලාමක දේවල් වල තරන්දි තරන්දි මෙට්ටහි වෙවි පැහි පැහි තියෙනවා ඒ පැහිම හරහා මධ්‍යසාරයක් හැදෙනවා ඒ මධ්‍යසාරේ මත් වෙලා තමයි ජීවත් වෙන්නේ දැන් මමෙක් ඉන්නවා මේ මයි ළඟ තියෙන පරිසරය මේ සංස්කෘතිය මේ ආගම මේ රට මේ ජාතිය මේක ස්ථිරයි මම කොහොම හරි පණ ගිහිල්ලා හරි ගන්න මේක රකින්න ඕන කියලා මේ මොකද්ද එකක් මවා ගන්න ගිය ඕන තැන කල්ලනවලු කියලා බුදුහාමර කියනවා తත්‍ර తත්‍ර අභිනන්දනේ කොහෙද යන්නේ ගිය තැන ඇල්ලුවා. අල්ලගෙන ඒක වටේ ඉතින් තරංග හරන එකල කියනවා අනිත් જાතිය පරජාතිය මගේ જાතිය සොජාතිය මම ඉන්නකම් ඔව රකින්න ඕනේ කියලා. මැරලා ගියාට පස්සේ ආයෙ කොහෙ ගිහිල්ලා උපදින්නේ නැහැ. අන්න මේ උප්පිලාවන් ටික උප්පිලාවන් වශයෙන් දැන ගැනීම බොළඳ දේ ලාමක දේ කොඹේ කොඹේ වශයෙන් දැන ගැනීම නැති වුණොත් ඔය මේ කියහම පුරන්න වෙච්ච දේ වෙනවා. අපි ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ඉඳද්දී මට හොඳ තනක් අම්මනා භාවනා කරන්නේ එතන ගියොත් නම් මට ඔක්කොම හරි කියලා දන්නේ නැහැ යටි හිතේ තියෙන කාමයක් අදින්නේ. ඒකේ අටුවාවේ කතා කරලා කියනවා ඒ මේ ගිය ආන්දර පෙරාත්මික මේ රජ කෙනෙක්ව ඉඳලා උයන් කෙලපු උයන් මේ සිරි විඳපු උයනක් මේක. අංගනාවන් එක ගිහිල්ලා සංభాෂණය කරපිට ඒකට ගිය ගමම ආර වයින්ට මතක් කරගන්න. ආවට පස්සේ අලුතෙන් වර්ධනය කරන සීල සමාධි ප්‍රඥා කෝක වෙතත් මහානකමක් නැති වෙනවා. ඒක නිසා මේක මේ විදිහේ හරහා දැකීමට මේ ගිහාමුදුරෝ සාක්ෂියක් වුණාට හැම කෙනෙක් ළඟම මේක සිද්ධ වෙන ඉතින් බුදුජානනාංශාර සිද්ධිය මතු කරලා සිද්ධිය හරහා පෙන්නලා දෙනවා මේ බොල්දේ බොල්දේ වශයෙන්ොත් හරවද්දේ හරවද්දේ වශයෙන් වෙන් කරගන්න බැරි නම් ලැබිච්ච මනුස්සකම කොයි අතරේයිද කියලා කියන්න බෑ. හරියට ඒක දන්නවනම් ඒ මනුස්සයා බුද්ධ ආගමෙම කියන්න ඕනකමක් නැත්තේ නෑ කොහේ හිටියත් අන්තිමට මේ මිනිසයා මේ බුදුන් සරණ ගිහිල්ලා ධර්මයේ සරණ ගිහිල්ලා අර ගැඹුරට යන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක සම්පූර්ණ හැමයක්. අපි හරි පැත්තට යනවද වැරදි පැත්තට යනවද කියලා මොනම තාලෙකින්වත් කාටවත් කල්ලාතු කියන්න බෑ. ගියොත් හරි වෙන්න වැරදි. අන්න වගේ ආම්බයක් තියෙන එකේ අපි බෞද්ධ උණයි කියලා අපිට තාම සාධකයක් ලැබිලා නැහැ. හරියටම ලැබෙන ලැබෙන අවස්ථාවේදී හරි පැත්ත තෝරයි කියලා තේරෙනවා නම් තේින්නේ සෝවන් වුණාට පස්සේ තමයි. කවුද උපාසක මහත්තයා? උපාසක මහත්තයා. ඇයි? ඈ? ඉතින් ඒක නිසා මේ මේ මේ කාරණාව මේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව බහුජන මතය අනුව ජනප්‍රිය ආගමේ ජනප්‍රිය දැනුමේ ජනප්‍රිය නම්බුවේ ඇත්තෙම නැහැ. ඒකේ තියෙන්නේ පුළුවන් තරම් ලාමක දෙයට ඇදලා මත් වෙලා මොකද හේතුව මත් වෙච්ච කට්ටියක් හදාගත්ත ව්‍යවස්ථාවක් තියෙනවා. මත් වෙච්ච කට්ටියක් හදපු අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. නමුත් මේ අධ්‍යාපන ක්‍රමයේ ඉච්ඡරම ලෝකෙම විසම වුණත් බුදුජානනාංශිකේ ධර්මයේ ආවට පස්සේ යන මනුස්සයට මේ අධ්‍යාපනය බාධා කරන්නේ නැහැ. ඒක යහමකට යොදවලා හරි පැත්තට දාගන්න පුළුවන්. හැබැයි වැඩි ඡන්දෙට ගියොත් නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න වැරදි කියලා. වැඩි ඡන්දෙට ගියා නම් වැරදි. වැඩි දෙනෙක්ගේ අපි අපි සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ අන්තිම බංකොලොත් දේශපාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. වැඩි දෙනා කැමති කියන්නේ වැඩි දෙනා මෝඩයෝ. ඉතින් ආහන්නම දෙයක් නෑ ඔය සරුවචන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දවසක් ගිහිල්ලා තියෙනවා කීටාගිරියට. යනකොට එතන ඉන්න මිනිස්සු ඔක්කොම එකතු වෙලා මේ වටිනා සිවුරක් සිවුරක් කිව්වා මේ කාලේ හරි අමාරුනේ නූල් කැටලා වැඩ කරලා ගන්න එපා සිවුරක් හදලා යනකොට කීටාගිරිය දැන්ට දේවදත්ත හාමුදුරුවෝ ප්‍රසිද්ධව කටයුතු කරන යනවා. ඉතින් සාරිපුත්‍ර සාංශෙත් ආවා. ඊට පස්සේ කට්ටිය කතා කරලා කිව්වා දැන් කාටද මේ සිවුර පූජා කරන්නේ? ඡන්දයක් තිබ්බා 99 ඡන්ද හම්බුනේ දේවදත්තට. ඉතින් මිනිස්සු කියනවලු ඔය මේ කවුද? සාරිපුත්‍ර සාංශේ ඔයන් කැපෙන කාලට විතරයි එන්නේ. දියදත්ත හඳුරු එහෙම නෙවෙයි උදෙත් ඉන්නවා හැන්දෑරත් ඉන්නවා හිනහ වෙනවා අපිත් එක්ක ඔක්කොම කටයුතු කරන ඒ නිසා 99 ඡන්දය හම්බෙලා අර වටිනා ශූර පූජා කරලා තියෙන දේවදත්තට තමයි. ඒ නිසා සෙනගක් එක්ක ගිහිලා කිරුවොත් සෙනග ඔක්කොම එකතු වෙලා තියෙනවා නම් එකඟ නම් අතක තියාගෙන සම්පූර්ණ වැරදි වැඩි. ඒ තරමටම මේ උප්පිලාවට යට වෙච්ච ඇඩ්වර්ටයිස්මන්ට් වලට යට වෙච්ච ජනමාධ්‍යයට යට වෙච්ච පිස්සු ලෝකයක අපි ජීවත් වෙන්නේ. ඒ චේදී හරවත් දෙතියකට යනවා කියන එක මේ ඒ ලෝකෙට බලනකොට පිස්සුවක්. මේ ගඟ දිගේ ඉහළට යන ගමනක් නැතිනේ. ඉතින් කියනවා මේ මනුස්සක ඔළුව හොඳ නැහැ. මේ ඒගොල්ලොත් එක එක පිස්සුව කෙලින්නවනම් හොඳ හොඳයි. ඒ පිස්සුව කෙලින් නැත්තම් නමුත් මේ ඔක්කොම කියලා මම කියන්නේ මේ දේ මේ දෙක විතර දැකපු මනුස්සයාට මුළු ලෝකෙම නොමග ගියත් Tamange හරිපාරේ යන්න අබ්බමල් රේනෝකත් බාධාවක් නැහැ. තියෙනවා නම් බාධාවක් ඒ කතා කරන මනුස්සගේ මෝඩකම. එමස මේ දෙක තේරුම් ගන්න නැතුව තාමත් උප්පිලාවන්ට ඡන්ද දෙන මනුස්සය හැමතැනම හැප්පෙනවා. අන්ද අලිය කැලේ ඇවිදින්න වගේ අනේ යන ගහේ හැප්පෙනවා. දන්නවනම් මේ මුළු ලෝක ජනමතයේ තියෙන සංසාරෙටයි ලෝක ජනමතයේ තියෙන කාමෙටයි ලෝක ජනමතය යන්නේ අවිද්‍යාව හරහායි අසතිය හරහායි කියලා ඇසති මනසට පුළුවන් ලෝක මතයට ගැටෙන්නේ නැතුව රටුන් එක ඉන්නත් රජුන් එක යන්නත් දැනගන්න. රජුන් එක්ක යනකොට අපි රෙඩ් කාපට් එක උඩ යන්නේ නම්බුකාර විදියට. හැබැයි හැමදාම රජුන් එක්ක යන්න බෑ. ඉන්න වෙන්නේ රට්ටුත් එක රට්ටුත් එක්ක ඉන්නවා කියන එකයි රජුන් එක්ක යනවායි කියන එකයි දෙකම කරන්න පුළුවන්. ඊමණ තමයි මනුස්සකම හරියටම පිපිච්ච මනුස්සෙක් වෙනවා. නමුත් දැන් හුඟ දෙනෙක් හිතනවා මේ රට්ටු ඔක්කොම අර පැත්තට යන නිසා අපිත් ඒගොල්ලෝ ගහන පදේට නටන්න ඉගෙන ගන්න ඕනේ. නැත්නම් ඒගොල්ලෝ මේ මේ නටන තාලට අපි පදේ ගහන්න ඉගෙන ගන්න ඕනේ කියලා. ඇත්තටම ඉගෙන ගන්න ඕනේ අතහැරන්න. ඒකෙන් අතහැරෙන්න සම්පූර්ණ ශිල්ප ඉගෙන ගන්න. ඊළඟට දැනගන්න එක තන්නේ කර හීනයක් මරණ චිත්තක්ෂණේ බරපතල කනගාටුවක් ඉතුරු වෙනවා. වයසට යන්න යන කනගාටුවක් ඉතුරු වෙනවා. ලෙඩ වෙන්න වෙන්න කනගාටුවක් ඉතුරු වෙන්නේ ඒ ওই පද්ධතිය. නමුත් අර උප්පිලාවන් අතහැරලා අපිලාපන ගතිය, කිඳා බහින ගතිය යනකොට වයසට යන්නට දැනුම වැඩි වෙන්න මේ වයස වැඩි වෙන්න වැඩි වෙන්න වටිනාකම වැඩි වෙනවා. මරණ චිත්තක්ෂණ හොඳටම පේනවා මම ජීවිතේ කාබාසිනියක් කියලා විතරක් නෙවෙයි මැරෙන බව දැනගෙන මම බණ භාවනා කරලා තිබුණා. ලෙඩ වෙනකොට හොඳටම දන්නව කාටවත් කරන්න පුළුවන් ඔක්කොම මම බැරි වෙනවා. බැරිනකොට හදාගත්ත හිත විතරයි ඉතුරු ඉතින් ඒකයි උදාන ගාතාවේ සර්වචන් සඳහන් කරන්නේ කුද්ධිකා මේ විතක්ක සුකුම විතක්ක තේරුම් අරගෙන ඒකෙදි ලස්සනම වැඩේ තමයි ඒ කුද්ධික විතක්ක සුකුම විතක්ක මතුවෙන්න නම් ගොරෝසු විතක්ක ටික අයින් කරන්න අයින් කරුවට පස්සේ වලයා මේ ලූල නැති බණ්ඩ කණය පඬිතය වෙනවා. පඬිත වෙච්චාම කුද්ධිකා විතක්ක සුකුම විතක්ක එන්න පටන් ගන්නවා. තන්නේ ක්‍රම හීන ලෝකයක්. තන්නේ ක්‍රම මායාවක් තියෙනවා. තනි ක්‍රම සංඥා වලින් හදපු එකක් තියෙන්නේ. ඒක දිහා බලාගෙන ඉන්නකොට තමයි තේරෙන පටන් අරගන්නේ බුදුරජාණන්සේ දේශනා කරපු වහා වෙනස් වෙන සුළු ගතිය. ඒ විතක්කොල කිසිම චාරයක් නැහැ. ඕක ඇවිල්ලා ඕක යනවා කියලා ඊතරම වෙනස් වෙනවා. ඒක පෙරලියටපත් වෙනවා. ඒක දිහා බලනකොට මේ පනුරිත් අධ්‍යාව බලා ඉන්නවා. එහෙම නැත්නම් අසුචි පිටක් දිහා බලා ඉන්නවා. මිනී කුණක පණුව වහලා ඉන්නකොට බලා ඉන්නා වගේ ඒ තරම් සිලිසිලි වෙනස් වෙනවා. අපිරිය වෙනවා. දුකක් වෙනවා. ඊට පස්සේ පේන හැබැයි මේක මට පාලනය කරන්න බෑ කියලා. මේක මගේ සම්පූර්ණ වෙනස් සිද්ධියක් කියලා අනාත්මෙට දාපු ගමන් ඉතින් අනිත්‍ය වෙච්චා දුක වෙච්චා මට මොකෝ මගේ නෙවෙයිනේ. මේ අනිත්‍ය වූ දුක් දෙයි මම කිව්වොත් ඔක්කොම විඳවන්න වෙනවා. ඔක්කොම මානසික ආසාන වෙනවා. ඔක්කොම මානසික පීඩාවල් එනවා. ඒක මම නෙවෙයි කිව්වට වටේ ඉන්න කට්ටිය අපිට නඩුත් දානවා. එහෙම වගේ කියමින් බාහිර වෙන්න බෑ. මේක මගේ කියාගපා. මේක අල්ලගනිලා මගේ කියාපල්ලා කියලා තමයි ලෝකේ අපිට කරන්නේ. බුදුහාම කියලා පිස්සුද මම කියන දේ අහපන්. උක මගේ නෙවෙයි කියාපන්. උක මම නෙවෙයි කියාපන්. මගේ ආත්මෙ නෙවෙයි කියාපන්. එම්.එස්. ෆර්නැන්ඩෝ බයිලා කියනකොට කියන්නේ මල්ලි මේවා ලස්සන බයිලා අල්ලගනිලා මගේ කියපල්ලා. බුදුහාමුදුරුවෝ කියන්නේ මේවා ලස්සන බන මේක මගේ කියාගන්න එපා මේක අල්ලගන්න එපා මේක මම කියාගන්න එපා ඒකයි බයිලාවේ බයි බණේ වෙනස ඉතින් අද තියෙන ගොඩක් බන බයිලා බයිලාවට හරවලා කියන්නේ පණ්ඩිතසන් ඉන්නකොට කියන ගල්දුවේ බන වගේ මොනවදෝ කියනවලු කට්ටිය ඒකත් ලොකු බණක් තමයි. වටහතක් අතට අරගෙන බොහොම නම්බුකාර විදිහට බණ කියන හැබැයි බණ වගේ. ඒක කවදාකවත් උප්පිලාව ගලවලා බහින්ට කියලා දෙන්නේ නැහැ. යන්නේ රුප්පිලා තාලෙට රට යන තාලෙට නටන බණ තමයි. ඉතින් අපි හැමදෙනාම පටන් ගත්තේ ඒකෙන් නිසා අපි ඒකට චෝදනා කරන්න අරකයි. ඒ රටම 99ක් ඒ පැත්තේ ගියත් ਸਰවචනන්සේගේ ධර්මෙත් තනියම හිට ගන්න. ඒ තනියම හිට ගන්න කරන ඡන්දේ දුන්නොත් ඒ මිනිස්සු අනිවාර්යයෙන්ම සුගතියටත් ගෙනියනවා. අපි බොහෝ දෙනාට පැටලිලාද බුදුහාමුදුරන්ට පැටලිලාද බුදුහාමුදුරු තනිමිනි අමතක කරුවට කමන්නේ බොහෝ දෙනාත් එක්ක යන්න ඕන කියලා ගියොත් ඒකාන්තයෙන් අංගට ගිහිලා තමයි නැතර පිස්සන් කොටුරු කියලා තමයි අත වෙන්නේ. ඉතින් ඒ නිසා සර්වඥාන්සර තනි අංග තනි අංග වගේ සියල්ල දන්න නිසා සර්වඥා ඥානෙ මේ වගේ සිද්ධියක් වෙච්චාම කියනවා මේ මිනිස්සු මේ ගොජ දාන ගොජේ එන මම කියාගෙන මේක මගේ කියාගෙන මේක මගේ ආත්මේ කියාගෙන හරයක් නැති පද්ධතියකට හරපෙන්නන්න ගිහිල්ලා මැරෙනකන් අසාධාර්ණය සාධාරණයි කියලා ඔප්පු කරන්න දඟලනවා. මැරෙන මොහොතේ හුත්තටම දැනගන්නවා මෙතෙක් කෙරුවෙත් ওই පිස්සුවමයි දැන් කෙරුවෙත් ওই පිස්සුවමයි අපරාධ ලැබිච්ච මනුස්සාත්ම භාගය. අපරාධ ලැබිච්ච බුද්ධෝත්පාද කාලේ මේ ලෝකය නලවන්න හදනවා. ලෝකය සාධාරණ සාධාරණීකරන්න හදනවා. හිතේ මතුවෙන කෙලෙස් වලට පණ දෙන්න හදනවා. මේවා නිකන් පෙන බව දන්නේ නැතුව. පෙන බුබුලක් බව දන්නේ නැතුව, උප්පිලාවක් බව දන්නේ නැතුව මේ පොඩි ළමයිගේ සෙල්ලංගේක තියෙන නාඩගමක් බව දන්නේ නැතුව කරන සෙල්ලම්. ඒ නිසා මේ උදාන ගාතාවේ ගාතාවල හරි ගැඹුරකට අරගෙන ගිහිල්ලා තියෙනවා බුදුරජාණන්සේ තනියම කතා කරගන්න. අහන්න කෙනෙක් නැහැ. මොකද අහන ඔක්කොටම ඕන කරලා තියෙන්නේ මේ තණ්හා මාන දිටි වඩන බණ. ඒගොල්ලන්ගේ හිත සන්තෝෂ වෙන්න මේ මතියට රුචියට ගැලපෙන්න. නමුත් උදාන ගාතාවල් බුදුහාම කිසි කෙනෙකුට මායින් කරන්නේ කිසිම කෙනෙක් අර්බයාදී මේ දේශනා කරන්නේ නොකිය බෑ. නමුත් වාසනාව කියන්නේ මේක ආනන්ද හැමදාම රෙකෝඩර් එකට වැටලා තියෙනවා. ආනන්ද හැමතෝ වොයිස් රෙකෝඩර් එකේ දාගෙන ඉඳලා තියෙනවා. මොකද බැරි වෙලාවත් ආනන්ද හැමතෝ රහත් වෙලා හිටියනම් ඕක තියාගන්නේ නැහැ. රහත් වෙලා හිටියේ නැහැ. සුවන් වෙච්ච නිසා ධර්මයේ වටිනාකමක් තිබ්බා. රහත් වුණාට පස්සේ ධර්ම නිකන් භාණ්ඩකාරක ප්‍රතිපත්තියට නෑනේ. ඔච්චර විස්තර සහිතව මතක තියාගන්න. ඒ නිසා ආනන්ද හැමතෝ සෝවාන් රහත් නොවීම ශාසනය පැවැත්මට වෙච්චි අසිරිමත් සිද්ධියක්. නැත්නම් ආනන්ද හැමතුරුන්ගේ අවබෝධය නැතිවීම හරහා තමයි ධර්මයේ ආරසාවක් සිද්ධ වුණේ. හැබැයි රැකින්න ආවේ මෙතෙකල් රහත් වුණා හිටියනම් ඔය ආනන්ද සාංශ ඔච්චරම වුණා මතක තියාගන්න දඟලන්නේ. එහෙමනම් ඉතින් ඔය වගේ දේවල් නැති වෙලා අපේ එකත් බයිබලයක් වගේ එකක් වෙන්න ඉඩ තිබුණා. ඔය මොන මොන හරි තියේයි මනප්‍රිය ජනප්‍රිය ටිකල් ටිකක් තියේයි ගැඹුරක් නැහැ. නමුත් උදාන පාළි වල සුත්ත නිපාතේ ඒ වගේ තැන්වල කපාගෙනම අඩියට යනවා වචනෙන් ගන්න පුළුවන් අන්තිම කෙලවරට. ඉතින් මම හිතනවා මේක අපේ ධර්ම සාකච්ඡාවට හොඳ මාතෘකාවක් වේවි මාතෘකාවක් වේවි කියලා මම මගේ මත දක්වීම අදහස් ප්‍රකාශ කිරීමෙන් තේරි නැතර කරලා මම විවෘත ධර්ම සාකච්ඡාවට ආරාධනා කරනවා මෙහි කට්ටිය හරි කමන්නේ මෙල්බර්න් වල හරි කට්ටිය හරි කමන්නේ මේ මෙල්බර්න් වලට ඇහෙනවද හොඳට වනත් මේ මේක ඇහෙන්න එක නම් අපි අද මේ පරණ සිස්ටම් එකට කනෙක්ට් කරලා බලන්න මේ ඔකට බාධාවක් වෙනවද කියලා බලන්න අද අපිට ওই පැත්තෙන් කරදරයක් නැහැ. මොකද ගිය පාර එකේ මේ ඒ ආපු බාධාව මොනම රෙකෝඩින් මේ මේ මොකද එඩිටිං එකකින්වත් අයින් කරන්න බෑ. අද අද ඒ බාධාව නැහැ. දැන් මෙහෙන් එහෙට එන එක කොහොමද? අද උරෙන් මෙහෙට එන එකේ බාධාව තියෙනවා ඒ කියන්නේ මේ මේ සද්ද පිරිසුදු මැදිකමද නැත්නම් අපිට තව ලඟ වෙලා කතා කරන්න පුළුවන් හැබැයි. ලඟ වෙලා කමන්නේ මේ නිකන් එකෝ එකක් වගේ මෙහෙත් තියෙනවා කියනවාද නිකන් හම් එකක් වගේ එකක්. ඒක කියන්නේ අපිට මම හිතන අපිට අතාර ගන්න බැරි જાති තාක්ෂණික ප්‍රශ්න. ඒක නෙමෙයි ස්වර්ණන්ත මම හිතන්නේ ඒක මෙහෙ මේ මේ සමහරක් යන ලයින් එකේ වෙන්නේ නැති. හොඳයි ඔය තා ටිකක් කල තාක්ෂණේ දිනු වෙච්චාවයි නේ. <laughs> දැන් මොකද චිත්තගේ මේ මේ ලෙඩ? වරදක් නැහැ ස්වර්ණන්ත කට්ටියත් කියනවාද එහෙම නැත්නම් චිත්ත විතරද කියන්නේ? දැන් ඉන්න අපේ කන්නේ හතර පහ දෙනෙක් ඉන්නවා ගන්නවා. මං කියන්නේ කට්ටියත් එහෙම සනීප වෙනවයි කියනවාද නැත්නම් චිත්ත විතරද සනීප වෙනවයි කියන්නේ? ආ සනීප වෙනවා කියලා කියන්නේ මේ ඒක තමන් ගන්න විදිහට සනීපේ හොඳ හරි නැති හැටි. නිතර මම බැලි ජනප්‍රිය මතේ මොකද්ද කියලා. මේ මගේ පන්දන් ටික හොඳ වෙගෙන එනවා කියන එක තමයි සර්. එහෙනම් ඔක්කොටම අපි සාදු කියමු වෙන මොනවාර තියෙනවනම් ධර්ම සාකච්ඡාවට මම මෙහි සම්බන්ධ වෙන පිරිසක් වෙනවා. අද මෙහි පිරිස ඉන්නවා සෑහෙන අපි රිට්‍රීට් එක පටන් ගත්තේ ඊයේ. ඒක නිසා ඉතින් ධර්ම සාකච්ඡාවට මාතෘකා සපයා ගන්න කියලා මම ඉල්ලා හිටනවා. ආශ්‍රය කරන අයගෙන් හරි ශබ්ද ගන්ධ රස ස්පර්ශ දැනන වෙලාවේදී හරි අපිට විතක්ක ඉදිරිපත් කරන මනසට විතක්ක එනවා. ඒ විතක්ක ඒ වගේම භාවනා කරලා හිත සමාධිත එක්තැන් වුණාට පස්සේ එන විතක්ක වේදේකුත් තියෙනවා. බොහෝ වෙලාවට අපිට අර සමාජයේ පවතිද්දී දිනදා වැඩවල දෙන විතක්ක වලදී අපිට ඒක අපේ හිතට අදහස් පහළ වෙනවා මේ මේක අපිට නොගැලපෙන තම විවේචනය කරන අදහස් දක්වන ප්‍රතිචාර දක්වන්න අන්න ඒ වගේ අපිට මතු වෙන අදහස්. මේ වෙලාවේදී අපි ඒක විතක්කයක් මේ මතුනේ විතක්කයක් කියලා දැනගෙන මේක මගේ පාලෙන් තොරයි කියන අදහසට ඇවිල්ලා ඉවත් කරගන්න ඉන්න හැකියාව යන බොහොමසේගේ උපදෙස්. අතර පොදු සමාජයේ ඉන්නකොට ප්‍රශ්නේ තියෙන්නේ ආචාර ධර්ම. ආචාර ධර්ම කියලා කියන්නේ දැන් භාවනා කරනකොට මට විතක් ආවොත් පෙලෙනවා නම් පෙලෙන්නේ මම දන්නවා නම් දන්නේ මම මගේ හැමෙන් එහාට යන්නේ නැහැ එතකොට ඒක පෞද්ගලික වැඩක්. ඒකෙන් සමාජයට නරක ভাইබ්‍රේෂන් එකක් යන්නෙත් නැහැ. වෙන කාටවත් අහු වෙන්නෙත් නැහැ. Taman කිව්වේ නැත්තම් කියන්න තු ඉන්න පුළුවන්. නමුත් සමාජයේ ඉන්නකොට අපි හිතුවත් වචන කතා කරලා ක්‍රියා කරත් ඒක ආචාර ධර්ම වලට යනවා. අවතුම් පැතුම් වලට නේ ඒකේ ভাইබ්‍රේෂන් එක එකකින් යනවා කම්පන වේගයක් අනික අය සංවේදනය වෙනවා. ඒ sannivedana වෙන එක නිකන් අරින්නේ නැහැ. ඒක අනිවාර්යෙන් ප්‍රතිඵලයක් දෙනවා. ඒ හේතු හේතුවක් වෙනවා. ඒ හේතුවක් කියලා කරකොල සමාජයත් අවශ්‍යනවා. තමනුත් අවශ්‍යනවා. ඒ නිසා කෙලස් කියන වචනේ සර්වචනාංශයේ අර්ථකථනය දීලා තියෙන්නේ තමන්ටත් අනුන්ටත් කරදර වෙන දැනටත් මත්තරත් කරදර වෙන දේවල් කෙලස්. ඒ සිද්ධි තියෙනවා මත්තරත් දැනටත් කරදරයක්වත් නැහැ අනුන්ටත් තමන්ට කරදරයක් නැහැ ඒවා කෙලස් නෙවෙයි. ඉතින් ඒ නිසා අපිට සමාජයක ඉන්නකොට කෙලස් නොකර ඉන්නම බෑ. මොන විදිහකට ඉන්නේ? මොකද අපි අපේ පද්ධතියට ගියාට අපේ වැරදි දකින්න මනුස්සයට ඕනද හිටගෙන හිටියත් ඉතින් හිටියත් වැරදි දකිතයි. දැකලා එයාගේ හිත නරක කරගන්න පුළුවන්. ඉතින් අපිට ඒක වළක්වන්න බෑ. ඒ නිසා සමාජයේ ඉන්න උනොත් පරණ අයක් කියලා හිතා ගන්න. කැඹිරිල්ලක්. අපි කරලා තියෙන විශාල අකුසලයක හේතුවක් නිසා තමයි අපි ප්‍රසිද්ධ පබ්ලික් කේන් කරනවා කියන්නේ ඉස්කෝලේ මේ ප්‍රසිද්ධ ඇසෙම්බලි එකේදී ගහන්නේ. වැඩි වැඩක් කරුවොත් එහෙම ප්‍රසිද්ධ දඬුවම් පවනවනේ. ආන්නේ ඒසෙල්ලම තමයි ප්‍රසිද්ධ ඉන්න වීම යසස කියලා අපි සාමාන්‍යයෙන් හඳුනන්නේ. බුදුරජාණන්සේ ප්‍රාර්ථනා කරන මට අයස වේවා. මට අයස වේවා. මොකද අයස කියලා කියන්නේ තමන් තමන් කුටු වෙනවා. අර මිනිස්ගේ ද්වේෂය නිසා හෝ තමන්ගේ සූරකම නිසා. ඒ නිසා ඒ සූත්‍ර වල මට මේ යසස ඕනේ නෑ. කියන්නේ සෙනඟ වට කරගෙන ඉන්නකොට අයස හොඳයි කියලා. නමුත් අපි සාමාන්‍යයෙන් බලන්නේ අපිට ලාභයට සත්කාට සම්මානට සිලෝකට දෙය ජනප්‍රිය වෙන්න පුළුවන් නම් අපි ඕන ජඩකමක් කරනවා. දැන් ඔය ආගම පාවිච්චි කරන්නේ toy සෙල්ලම. සල්ලි පාවිච්චි කරන්නේ toy සෙල්ලම. ස්ත්‍රී පාවිච්චි කරන්නේ toy සෙල්ලම. ඕනේ මගුලක් කරන්නේ අපිට මේ ජනප්‍රිය වෙන්න. හොඳින් හරි නරකින්. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? මේ මිනිස්යා විහිං අපායක් සකස් කර ගන්නවා. තමන්ගේ හැම හැකියාවකම, හැම පිනකීම, හැම අවස්ථාවකම සෙනගක් වට කරගෙන යාක ඒගොල්ලත් එක්ක මේ රැල්ලට ගිහිල්ලා රැල්ලට අහු වෙන එක. ඉතින් ඊට පස්සේ ඉතින් මේ මිනිස්යා කරන කියන හැම දෙයකින්ම ගන්ධස්තරය තමයි පැතිරෙන්නේ. ඉතින් ඒ නිසා මේ පුදුවේ සමාජ ජීවත් වෙනකොට අපිට පැති දෙකක් බලන්න ඕනේ. එකක් තමයි චිත්තසංතානෙ පිසුදු කිරීම, අනිත් එක ආචාර ධර්ම. ඒ ආචාර ධර්ම කියන විශේෂය අනුන් පැටල ඒක පැටලව ගත්ත නිසා ජේසුස් කිස්සුස් කාන්දේ ඇනතිල ගැහුවේ. ඒකට කේන්ද්‍ර වෙඩි තිබ්බේ. ගාන්ධිට වෙඩි තිබ්බේ. සොක්‍රටිස් දුන්නේ වස වසභාජනේ බීපන් කියලා. අද දෝති කරන පාන්නේ කරේ නරක මිනිස්සුනේ නෙවෙයි. නරක නෙවෙයි ඇත්තටම හොඳ දර්ශීය චරිත. මො මිනිස්සු ඉන්න ඕනේ ඒගොල්ලන්ගේ බයිලා නෙවෙයි. ඒගොල්ලන් ඕනේ මේ කාම. ඒ නිසා සමාජයේ ජීවත් වෙනවා කියනට බේරුනේ බුදුහාමුදුරුවෝ විතරයි අවුරුදු 80ක් කළා ස්වභාවික මරණය. 80ක් ගිහිලා ස්වභාවික මරණයක් බුදුහාමුදුරට තිබුණේ කිසි කෙනෙක්ගේ ද්වේෂයට ලක් වුණේ නැහැ. මොකද කිසියම් කෙනෙක්ගේ ගැටුමකට ගියේ නැහැ. උන්වහන්සේ දන්නවා අනුන්ගේ හිතන රක් වුණත් ඒක මගේ දෝෂයක්. අනුන් වැරද්දක් කළොත් ඒක මගේ වැරද්දක්. ඒ නිසා කරන්න යන්නේ මොනවාක්වත්. සිද්ධ වෙන දේ වෙන්නල්ලා ඒකත් ඉතින් කර්මානුරූප වෙනවා. ඉතින් මොකද කරන්න කියලා ඉන්න එකයි. ඉතින් ඒ නිසා මේ තමන් විතක්ක පිටක් ඉන්නකොට මත ප්‍රකාශ කරනවා. භාවනා කරනකොට මත පහළ වෙනවා. මෙන්න මේ දෙකෙන් අපිට මේ සසංකාරික අසංකාරික කියන ભેදය තෝරගත්තොත් ඒක අමාරුයි. නමුත් මම ආර්දනා කරනවා ඒකට හිත යොදන්නේ කියලා සසංකාරික අසංකාරික ભેදේ තෝරගත්තොත් සෑයන සාන්තියක් බුදුහාමතුරු දෙනවා සසංකාරික නම් කර්ම රැස් වෙනවා අසංකාරික නම් කර්ම රැස් වෙන්නේ නැහැ සසංකාරිකයි කියලා කියන්නේ මෙහෙවලා කරන්නේ හිතලා කරන්නේ සැලසුම් කරලා කරන්නේ අසංකාරිකයි කියලා කියන්නේ කෙරෙනවා ඒ தත්තර ගියාට පස්සේ ඒ දේවල් කෙරෙනවා. ඉතින් අසංකාරික දේවල් Tamanට සතියෙන් හිටිය නැත්නම් අල්ලන්න බෑනේ. මම වෙලයි කිව්වද කියුණාද? එතන මම එක බැලුවද මට පෙනුණාද? මම එක ඇහුවද මට ඇහුණාද? හැම සිද්ධියකම හේවණල්ලක් තියෙනවා. අපි මේ දෙක පැටලවගෙන තියෙන අපිට සසංකාරික අසංකාරික ભેදේ දන්නේ නැහැ. මොකද අපි සතිය නෙවෙයි ගත කරන්නේ. ඉතින් ඒ නිසා බත් කනකොට දිව හැපිච්චාම තරහ වෙන්න ගන්නේ නැහැ. ඌ දිවහපන්න කියලා නෙවෙයි බත් කන්නේ දිව හැප්පුණා බැසේ චරස් ගියාට පස්සේ තමයි දන්නේ මොන කරන්නේ. ඒ වගේ අපි සෙනඟක් මැදට ගියාට පස්සේ අපි කරන ක්‍රියා අපේ හිතන හිතවිලි අපේ වචන මොන්නම තාලින්වත් අපේ පාණේ අර්ථේ නැහැ. නමුත් වැරදිච්ච ගමන් දඬුවම් විඳින්න වෙනවා. ප්‍රසිද්ධියේ මේ වගේ වැඩ කරපු නිසා. ඒක නිසා කියනවා ජෙනරේටරයක් ඉගෙන ගන්න ජෙනරේටරේ දුවද්දි බෑ කියලා. ජෙනරේටරේ දුවන කරන්ට් එකක් හැදෙනවා. ජෙනරේටර් බලන්න ගියොත් එම එව දන්නේ නැතුව කරන්ට් එක වදිනවා. ඒ නිසා ජෙනරේටර් ස්ලෝ ඩවුන් කරන්න ඕනේ. නැත්තම් නතර කරන්න කියලා. නතර කළා තමයි ජෙනරේටර් ඉගෙන ගන්න පුළුවන්. භාවනාව කියලා කියන්නේ ඔය ජෙනරේටර් නතර කරලා මෙකැනිසම් එක ඉගෙන ගන්න වෙලාව. හැබැයි එතකොට කරන්ට් එක හදන හැටි බලන්න බෑ. සාමාන්‍ය කරන්න පුළුවන් ජෙනරේටර් වැඩ කරද්දී හොඳ මෙකැනික් කෙනෙක් ගෙනල්ලා හල් එක ගලවන්න පුළුවන්. හල් එක ගලවුවට පස්සේ ඇතුලේ වීල් එකක් පෙන්නේ දැතිරෝධයක් දූවිලක් වගේ. දැති පේන්නේ. කෑම් එකක් වැඩ කරනවා පේන්නේ බලාකුලක් වගේ. තරම් වේගෙන් යනවා. ඇක්සල් එකක් තියෙන කෙලින් තියෙන එකක් වගේ. සීඝ්‍රයෙන් එකට තප්පරයකට විනාඩි 1500ක් කරගෙන මේ කෙලින් තියෙන වගේ පේනවා. ඉතින් එතකොට පේනවා මේ මැෂින් එක වැඩ කරනකොට මෙකැනික්ට පේන එක නෙවෙයි අපිට පේන්නේ වැඩ කරන වෙලාවේ. ඒක slow down කරනකොට කරනකොට තමයි වෙන්නේ මේ wheel එකේ මේ wheel පැටලිලා. දැතිරෝදේ පැටලිලා මේකෙන් මේකට බලයේ සම්ප්‍රේෂණ මේක දුවන පුලිය මේක දුව වෙන පුලිය. drive පුලිය and driven පුලිය කියන දෙක මේක දුවනවා යන්ත්‍රයෙන් අරකේ දුව වෙනවා. මේ වගේ අපේ හිතත් හැම වෙලාවෙම එකකින් එකට දුවනවා කෝක දුවවන එකද කෝක දුව වෙන එකද දන්නේ නැහැ. දුවන වෙලාව දෙකම එකයි. drive පුලි driven පුලි අල්ලන්න බෑ. වගේ අපි මේ කතා කරන්නේ කලින් සැලසුම් කරපු එකක් කරනවද එහෙම නැත්නම් මේ කෙරණ එකක්ද කියලා බලන්න ඕන. අන්නේ අසංකාරික සසංකාරික ભેද නතරකරනද ඔය ආනපන සති සූත්‍රය ප්‍රධානම සූත්‍රයක්. කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර ක්‍රමයෙන් නතර කරලා නතර කරලා උඹට කරන්න පුළුවන් හැටි නතර කරලා බලපන් මැෂින් එකේ හේතු. බහිතලා සික්මලා කාය වචන දෙක ඉක්ම ගන්න. සීලේ රකපන්. ඊටසේ කාය සංස්කාර නැත කරපන් සමාධිය කඩපන් ඊට පස්සේ උඹට පෙනෙයි සත්ත පහක වෙනසක් නැහැ මැෂින් එක දුවන මම යන අට සම්පූර්ණ වැඩ නැත කරපු දවසේ තමයි පුදුම හිතෙන්නේ ඒක හොඳට පේනවා නිින්ද ගියාම අපිට වෙන දේ නිින්ද ගියාම සම්පූර්ණ මනෝලෝකයක් හදාන අපි හීන ලෝක ජීවත් වෙනවා ඒ ලෝකෙදි කවුරක්වත් දන්නේ නැහැ මේක හීනයක් කියලා අපිට හැඟුම් කුප් වෙනවානේ හීනේ නැගිටිට පස්සේ තරහ ගිහලා හිතේ හිතේ හිටිනවා ඉතින් එන්නේ ඒක දකින්න බුදුජානන්සේ කියනවා මේක දන්නවනම් ඔබ සමාජයේදී මේ වැරදි කරලා දඬුවම් ලබන්න වෙනවා රාජදඬුවම්. ඔබට ඒක කරන්න වෙන්නේ මේ මැෂින් එක පොඩ්ඩක් නැතර කරපන්. නැතර කියන්නේ ඇස් දෙක වහපන්. සද්ද නැති යනකට ඵලයක්. කටින් නාසයෙන් වැඩ ගන්න එපා. හිත අවදි කරලා මේ කය පණ තියාගෙන ඉන්න හැටි භවයේ පවත්තන හැටි ජීවත් වෙන හැටි මොනවත් නොකර ඉතින් හරිය වැදගත් යමක් නොකර වෙන දේ දිහා පූර්ණ අවදියකින් වෙනදට වැඩිය නේ දෙගුණයක් අවදියකින් වෙන දේ දිහා බලන් ඉන්න ගියාම ඔන්න තේරෙන පටන් ගන්නවා භූතයාගේ ශ්‍රී ලංකාවේ. එතකොට තමයි තේරෙන්නේ ඒතියෙද්දි මේ කිසිම දෙයක් හිතලා නෙවෙයි. චේතනත් නෑ, අචේතනිකයි, අසංස්කාරිකයි, අවිඥානික යන්නේ. ඒ විතක්ක වැඩ. විතක්ක වැඩි වෙනා මිසක් අඩු වෙන්නේ නෑ. කිසිම විතර්කයක සේවයට කැඳවලා නෑ දැන්. යුද්ධ නැති වෙලාවේ හමුදාව බැරක් වල ඉන්න ඕන. නමුත් හමුදාව සාම ඩ්‍රිල් කරනවා. වචන හදන්නේව හදනවා, කය ක්‍රියාත්මක කරනවා, හිතවිලි හදනවා. අනේ ඒ ටික බැලුවොත්, ඒ ටික කොටු කෙරුවොත් බුද්ධ ධර්මයේ කියන ඒ වගේ සීක්‍ර වෙනස් වීම තමගේ පාලනයකින් තොරව පවතින ගතිය සායක දුක පිණිස පවතින ගතිය මේ හිතලා කරන දේවල් වලට වැඩිය අදාළයි හිතලා කරන දේවල් නතර කරලා ගොජේ දිහා බලනකොට. ඔය ගොජේ දිහා කාරව බලන්නේ අපි ගොජේට පැනලා ගා ගන්නවා. අපි ගිහිලකට ප්‍රතික්‍රියා කරනවා. ඒක තමයි අපේ තියෙන කෙලෙස. අපි අර මේ එන එකට කොක්ක දම දම අල්ලනවා. බුදුජානක කියන ඒක දිහා බලන් හිටපන් ඇස් නැති මිනිහෙක් වගේ. ඒක අහගෙන හිටපන් බීරෙක් වගේ. ඒක දිහා දැනුම තිබුණාට අදහස් ප්‍රකාශ කරන්න යන්න එපා. වැඩ කරන්න පුළුවන් වුණාට කොන්දලෙන් කල්පන්නේ නැති එක් වගේ හිටපන්. බැරනම් මලමිණියක් වගේ ඔය එන දෙයට ඉන්නර්ල බලපන්. එතන තමයි පෞරුෂත්වය තියෙන්නේ. එතන තමයි සත්පුරුෂකම තියෙන්නේ. ඒක දිහා බලා හිටියොත් ඔය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා වචන වචන කතා කරන එක නෙවෙයි. මේ මතුවෙන එක දිහා බලා හිටියොත් වැඩි වෙලා යන්නේ එතකොට මැෂින් එක නතර කරලා වැඩ කරන හැටි බලතයි. ඊට පස්සේ ඒක දැකපු කෙනාට සමාජයට යන සක්මනට යනවා කතා කරන වෙලාවක තේරෙන පටන් ගන්නවා අර වේගය අර ඇබ්බැහිය අර පුරුද්ද මේ සංස්කාර කියන එකට ඔය පුරුද්ද කියන වචනේ තියෙනවා. ඒ කටයුතු කරන්න ගියාම ඒ මිනිස්සයා එතෙන් ගියාම එයා එහෙම තමයි. ඉතින් වෙන මොනව කරන්නේ? බල්ලා මීයාලකට පස්සේ ඌ වැඩ කරන්නේ එහෙම තමයි. ඒක බල්ලගේ දෝෂයක්වත් මීයාගේ දෝෂයක්වත් දකින්න මගේ දෝෂයක්වත් නෙවෙයි. ඔබට අයිති නෑ. චිත්ත නියාමයක් වැඩ කරනවා. ආන්න ඒක බලනකොට තේරෙන පටන් ගන්නවා අපි අපි රූකඩයක් කොහෙදෝ නූල් සූත්‍රයක් තියෙනවා. නූල් සූත්‍රය කරකවනවා කතෝලික මනසක් කියන නූල් සූත්‍රය දෙයයන්ාංශ කියලා. බුදුහාර කියන මොඩකම කියලා. මේ ਸਰබලධාරි දෙවියෙක් නෙවෙයි මේක පිටිපස්සේ ඉන්නේ මොඩකමක් තියෙන. මේකේ තියෙන්නේ මේ නොදැනුවත්කම. බුදුහාර කියන එක ටෝච් එක ගහලා බලපන්. ලස්සන දෙයක් බලන දෙයක් නෑ. හැබැයි මොඩකම දැක්ගත හැකි ඔක දෙයියෙක් ගන්න දෙයක් ඇත්තේ නෑ. ඉන්නවනම් ඒ මොකද්ද මේ මට මතක නෑ ඒ සූත්‍රයේ මේ ජාතක කතාවේ කියනවා ඉන්නවනම් ඒකට නිර්මාපකයා කියලා නෙමෙයි කියන්නේ ඌට කියන්න තියෙන්නේ විනාශකයයි කියලා. කරලා තියෙන ඌ හදපු සේරම කුණු වෙන දේවල්. හදපු සේරම දුක පිණිස පිටවන දැන් නිර්මාපක නිර්මාපකයා කියන පොසිටිව් නමක් දාන්න එපා. නාස්තික නමක් දාන්න විනාශකයයි කියලා කියන්න තියෙන්නේ. දෙයිය මාව කිසිම දෙයක කිසිම යාදෙන ගතියක් නැහැ. දුකටමයි පිටලා තියෙන්නේ. ඉතින් අන්නේ ඇතුලේ දෙයන්නාංශ කියලා අපි බඳින්නේ අපේම අවිද්‍යාවට කියලා දන්නවනම් ඉතින් කාදද අවිද්‍යාව අපි සුමකට යොමු කරන්නේ. මුදේනේ කියනවා අවිද්‍යාව දන්නේ නැතුවත් කිනුන්න බෑ. දැන් හොඳට බලලා මේක මේ සියලු පාලනයකින් කළ හික්මීමකින් නතර කර හැකි සියල්ල නතර කරලා වෙන දේ දිහා බැලලා විතරයි විපස්සනා කියන්නේ. එචා විපස්සනා කරනවා කියන වචනේ ව්‍යාකරණ අනුකූල වැරදි. විපස්සනා කරන්න බෑ විපස්සනා කෙරෙන්න ඇරලා බලනින් එකයි තියෙන්නේ. ඒක පුරුදු වෙන්න මම හිතනවා රිට්‍රීට් තුන හතරක් කරන්න වෙනවා. මොකද අපි ඉඳගත්තු ගමන් දඩ ගහගෙන හුස්ම ගන්න පටන් ගන්නවා. සක්මන් කරන්න ගියාම රෙජිමෙන්ටේෂන් කරන්න පටන් ගන්නවා. මේ ඉක්මනට නිවන් දකින්න. ඉතින් මේක නිකන් යන දෙයට යන්න ඇරලා බලනින් එකයි තියෙන්නේ. ඒක ඒක ඒක වෙනම කලාවක් උඹ දෙනෙක් හිතන ඒක නාස්තික කම්මැලි බුබ්බඩ නෝන්ජල් වැඩක් ප්‍රගතිශීලීත්වයට බාධාවක් නිර්මාණශීලීත්වයට බාධාවක් කියලා අපි නිර්මාණ කරනවා. කර කර කර කර අර ගොජේ තමයි වැඩි කරන්න හදාන්නේ. ඒක නිසා මේ විතක්ක හරි හොඳ මාතෘකාවක් මේ පොතක් ලියලා තියෙනවා මම මට කියවනවා thought without a thinker කියලා. මේ හිතවිලි 99%ක්ම හිතන්නේක් නැති හිතවිලි. නිකන් යන හිතවිලි මේකට අපි කොච්චර චිත්ත පීඩා ගන්නවද? අපි කොච්චරක් නිසා තැවෙනවද? අපි මේ නිසා කොච්චර ලෙඩ වෙනවද? කායික මානසික කොච්චර ලෙඩ වෙනවද අපේ මේ මේ හිතේ එන හිතවිලි ධාරාව නිසා. නමුත් උන්ට අයිතිකාරයක් නැහැ. වල්මත් වෙච්චි දඩාවත යන බල්ලෝ වගේ. අද අවජාතක දරුවෝ. නමුත් අපි අපි මනින් නැති නිසා පොත්ත බීමක් කරන්න නිසා හිතපු වාද හිතුණ දේවද කියලා හිතුණද හිතිලද කියලා ක්‍රියාවලවත් අපි ළඟ පොත්ත බීමක් නැහැ. වචනෙත් නැහැ. ඒ නිසා හිතවිලි වල කන්ට්‍රෝල් කරන්න බෑ. ඒ නිසා කියන ඉතල කය වචන කය හික්මවගනි. මේ සතු මැරිමා දේවල් කරන්න එපා. මේක නිකන් පැයක් විතර නිකන් තියාගෙන පුරුදු කරපන්. කයි එහෙම තිබ්බදන කොණ්ඩගම් ගෙඩිය තිබ්බ වගේ තියන්න. වචන දවස් 7-8ක් කතා නොකරලා පුරුදු කරපන්. අනේ එතකොට නම් පුළුවන් බලාගන්න. ඒ අනුව විතක් වලට මොකද වෙන්නේ කියලා මම එකක් කියන්නම් අඩු වෙන්නේ නැහැ. විතක්යන්ගේ අඩුවීමක් නෙවෙයි සිදු වෙන්නේ ගොචි වැඩි වෙන්න පටන් ගන්නවා. සමහර චෝදනා කරනවා මේ සිල් දකින්න ආවට පස්සේ මට කාමයේ විශ්න වැඩි කියලා. පැවිදි වුණාට පස්සේ මට ද්වේෂය වැඩි වෙලා තියෙනවා කියලා. මම භාවනා කරන්න යන්න යන්න යන්න යන්න මට මගේ මොඩකම වැඩි වෙලා තියෙනවා කියලා ඒ පැහැදිලිවම මේ වැඩේට බහව මනසට පේන්නේම ගමනට ධෛර්යයක් නෙවෙයි. අසත්පුරුෂ දේවල්මයි පේන්නේ. නරකටමයි පේන්නේ. මට පේනවා සාහගතෙන් අරගෙන මේසපැත්තේ එහෙනම් හැබැයි භාවනාව හොඳට අල්ලනවා. මම දැකලා තියෙන එකයි ද්වේෂ චරිතය නම් ආයෙ මොකුත් නැහැ කාගෙන යනවා. කාමයේ පැත්තේ වැඩි වෙච්ච මනසත් එක්ක ඒ කියන්නේ හරි චපලයි ඒක. ද්වේෂ වැඩි වෙච්ච චපල ගතිය හිටින්නේ නැහැ. ඌ කපිය හොඳට ඌල මුවාදියා ගත්ත පිහිය වගේ පෙට්ටි ගහන ගහන හැබැයි Tamanටත් ටිකක් කැපෙනවා. ඒ නිසා කිසි කෙනෙක්ගේ උරතලයක් නැහැ. කිසි කෙනෙක්ගේ ගනුදෙනුවක් නැහැ. මොකක්ද ආවේ? හරි ඉවරයි. ඒක ඉවරයි. නියම් බනියම්. ආලවට්ටමක් නැහැ. ආලිංගනයක් නැහැ. අල්ලබදා ගැනීමක් නැහැ. ද්වේෂය යනවා. ඒ නිසා ප්‍රඥා චරිතේ ද්වේෂ චරිතේ එකයි. හැබැයි ටිකක් ඉතින් අර මේ වැලි කඩදාසියක් තියලා අල්ලනාගේ චර චර චර චර වල කැපෙන ගතියක් තියෙනවා. දැන් ජේසුස් වහන්සේ ජේසුස් වහන්සේ කියපු නිසා බැනුම් අහනවා. ජේසුස් වහන්සේ කියලා තියෙනවා තොට තොගේ අපටයි අපටයි වෛර කරන්න බැරි නම් කවදාවත් මගේ ගෝලෙක් වෙන්න බෑ කියලා. කෙලිම බයිබලයේ ලියලා තියෙනවා. සාප කරන මේ සාමාන්‍ය යෝජිතයාගේ වචනේද කියලා. බුදුහාර මොකද්ද කිව්වේ? මම මගේ අම්මයි තාත්තයි අඬද්දී අඬුව කඳුලෙන් බලන ඉඳද්දී මම ගී කියත් ඇරියා. අරකම තමයි ලස්සනට කියනවා. මම මගේ අම්මයි තාත්තයි අඬුව කඳුලෙන් බලන ඉඳද්දී මම ගී කියත් ඇරියා. ගෑනිට පළවෙනි බබා හම්බෙච්ච දවසේ මම ගියා යන්නේ. ඉතින් මේවා කියන එක වටිනවද මන් දන්නේ ගියෝ ඉන්නකොට. ගියන්ට ලේබඩ යනවා. අඟරත් වෙන්න පටන් අර ගන්නවා. මොකද මේ කියන්නේ මේ ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේට වැරදිලාද බුදුහාමුදුරන්ට වැරදිලාද අපේ කංගවල දෝෂයක්ද මොකද මේ වෙලා තියෙන්නේ කියලා වෙන මොනවද කියන්නද නිසා ද්වේෂචරිතේ මේ ප්‍රඥාචරිතට කිට්ටුයි මේ නමුත් Taman දන්නවනම් ද්වේෂචරිතය කැවිලා තියෙන කියලා හැකිතා කරන්න තියෙන්නේ මේ එඬරු තෙල් ටිකක් දෙහිසි සිනේහනේ මෛත්‍රිය ටිකක් අර බර කරත්තේ පිටිපස්සේ ඉඳුල් තෙල් කුප්පියක් අරන් යන දකලා උණු ප්‍රොපසලා. අන්න ඕක ඕක තියලා යන්න එපා කරත්තේ. හැම වෙලාවෙම ඉඳුල් තෙල් කුප්පිය තියාගෙන යන දන පොඩ්ඩක් අප්සෙට් ගියොත් පොඩ්ඩක් ගහලා. නැත්තම් ජර්ජර ගන්න. නැත්තම් කැපෙනවා. ඒ නිසා ඒ ටයරන් බෑ නැත ගන්න පොඩ්ඩක් ඉඳුල් තෙල් ටිකක් දාන්න. සිනේහනේ කියලා කියන්නේ. සිනේහනේ කියලා කියන්නේ මෛත්‍රිය. මෛත්‍රී තමයි සිනේනේ කවුරු හරි ඇවිල්ලා ගැටුනොත් ඉතින් ගිහලා අනේ මට සමා වෙන්න මේ බොහොම යටහත් පහත්ව ඒ ඒ කොක්ක ගලව ගන්නවා නැත්තම් අරක කැන්සර් එකට යනවා ඒ මනුස්සයා දේවදත්ත උනා කමන්නේ කියලා යටත් වෙලා මෙහෙම මම මේ පොඩි ගමනක් යන ගමන් මෙහෙම කියුණාට සමා වෙන්න පාපට වෙලා නෑ නුබාප්පා ඉන්න අපි යන්නම් ෂේප් කරගෙන යන්න දැනගන්න ඒ ඒක ගැලවිච්චාව මේ හැබැයි ද්වේෂ චරිතේ පටලවිලි අඩුයි කොකු අඩුයි කාගෙන යන්න පුළුවන්. හැබැයි ටිකක් මේ ගමන රළු පරිලු. ආලවට්ටම් කර කර යන්න ගියොත් භාවනාවේදී පව කුකු. මේ මේ පැවිදි ජීවිතෙත් කුකු. හැම තැනම ওই පූජා සත්කාර අනම්මනම් වල වැටුනහම ගොඩ එමනක් නෑ. ලාභ සත්කාර පැත්තට හරි බරයි රාග චරිතය. ආයෙ මොකුත් නෑ මඩ ගොඩ කෙරේ. දේශ චරිතයට එච්චර මේ ආලවට්ටම නෑ. ප්‍රයෝජන සරකලා වැඩ ගත්තා. අතකසා දැම්ම ගියා. රගර් සෙල්ලම තියෙන්නේ. බෝලේ පාස් කරනවා පාස් කරන්නේ පස්සට. ගත්ත කඩාගෙන මේකයි තියෙන්නේ. ඩෑෂ් ත්‍රූ තමයි. මම හිතනවා ඒ වගේ චරිත තමයි යෝ මේ කිප්පා විඥා අනම්මනම් කියලා පාලි වචන දාලා තියෙන්නේ. කවුරුත් එක්කවත් ගනුදෙනුවක් නැහැ. කාටවත් ඔප්පු කරලා පෙන්නන්න ඕනකමකුත් නැහැ. කාටවත් සාධාරණීකරන්න ඕනකමක් නැහැ. Taman හදාගන්න මේක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ කියලා ගත්තා ගියා. රෑ තමයි වැඩ යන්නේ ඒක. දවල් එළිය නෙවෙයි. මෙල්බන් පැත්තේ නැද්ද මේ සද්ද? හොඳයි අපි සාදර වෙනවා. අවසර ස්වාමීනාන්ත මේ භාවනාවට සම්බන්ධ පොඩි ගැටලුවක් තියෙනවා. ඔබ වහන්සේගෙන් එකට උපදේශක් බලාපොරොත්තු වෙනවා. දැන් මේ ආනාපාන සති භාවනාව කරගෙන යනකොට හොඳට ආනාපානය අහු වෙලා ටිකක් වෙලා යනකොට ඒ අරමුණ නොදැනී ගිහිල්ලා එක්කෝ නිදිමත නිදිමත ස්වභාවයකට වැටෙනවා එහෙම නැත්නම් එතන මේ අර ඒ තරම එතන ඉන්න වගේ ස්වභාවයක් තේරෙනවා ඉතින් එතකොට ඒකට ප්‍රතිකර්මයක් පිටියට දැන් මේ නිදිමත වෙලා නම් ඇරිලා වගේ ඊට පස්සේ තමුන් ගන්න ධර්ම කාරණාවක් වගේ මෙනෙහි කරලා කරාට පස්සේ ඒ කරුණ ඔස්සේ දිගට දිගට ගිහිල්ලා ඒක බොහොම ප්‍රබෝධව ඒක තේරෙන ස්වභාවයක් වගේ වැටහෙනවා. ඉතින් එහෙම ඒ ප්‍රතිකර්මයක් කරන එක හරිද කියලා මට යම්කිසි ගැටලුවක් තියෙනවා. එහෙම නැත්නම් ආනාපානයෙන්ම තව දුරටත් තුනී වෙන්දරලා හැම ඉන්න ක්‍රමයේද හරි කියන එකයි මගේ ගැටලුව. ඒකට උත්තර හේවිමේදී විකල්ප තුනක් තියෙනවා. එකක් තමයි මේ කම්මැලිකම නිදිමත ගතිය ඉදිරිය ලකුණක් කියලා හිතාගෙන <clears throat> හොඳයි මේක වෙච්ච එක හොඳයි මම මෙතෙක් කල් කෙරුවේ මේකට ප්‍රතිකර්ම හෙව්වා මට ඉන්න පුළුවන් නම් හොඳයි කියලා කිසිම බාහිර හවුහරණක් හිතන්නේ නැතුව ඉන්න එක එක විකල්පයක් දෙක තමයි හිත අවදි කිරීම පිණිස හිත උනන්දු කිරීම පිණිස සිද්ධි බහුල මොකක් හරි බුද්ධ අනුසතියක් මෛත්‍රියක් වගේ දෙයක් අරගෙන ඒක දිග යන එක එතකොට වෙන්නේ ඒ අර මූල කර්මස්ථානේ අමතක වෙලා අනිපාර්ධික යනවා. ඊට පස්සේ මැද තියෙනවා තව එකක්. ඒ වෙලාවට ගන්නව අරමුණක් తాවකාලික එකක්. ටික වේලාවකට හිත උනන්දු කරලා ඒක විසින් මේක නැති වෙන එකක්. එතකොට අර උනන්දුයි අර ඉස්සලා ඇති කරගත්ත විවේකයයි දෙක සම්පාත වෙන තැනක් ආවොත් ඒක තමයි යෝගාවචරගේ මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. තන්නි ක්‍රම ආනාපානෙම බලන්න ඕනේ නිදිමත නිදිමතෙන්ම කඩන්න ඕන කියලා දැඩි මත ධාරී වෙන එකත් අත්ත අත්ත මේ කාම අත්ත කිලමතාන යෝගයට වැටෙනවා. එනතන රුචිමනාප අරමුණක් දාලා අරමුණේ හිත බඳා තබා ගැනීම කාමසුකල්ලිකාන යෝගයට වගේ වැටෙනවා. මේ දෙක අතරමැදදී කිටි වැඩකට හිත යොදලා හිත නිකන් මේ පීය කලිය කාලා ගන්නවා වගේ තියුණු කරලා අරගෙන ආයෙත් හැකිතාක් දොරට අර විවේක වෙන තැනට යනවා කියන එක මතක් කරන්න සර්වඥාන්සේගේ භික්ඛුණු පස්සේ සූත්‍රය කියලා මේ සූත්‍රයක් තියෙනවා ඒකෙදී මේ සරුවචනසේ ආනන්ද ස්වාමීන් අහනවා භික්ෂුණීන් වහන්සේලාට මේ පණිදාය භාවනා අපණිදාය භාවනා කියන එක කියලා දුන්නා කියලා. ඒතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නේ ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මම මේකේ ඒ සහෝදරයන්ට කියලා දුන්නේ මම දන්නෙත් නෑ අනුකම්පා කළා මට කියලා දෙන්න කියලා. එතකොට සරුවචනසේ සඳහන් කළා තියෙනවා සතිපට්ඨානේ ඉහළට යනකොට අරමුණක් අල්ලගන්න බැරි කම නිසා හිත තනි වෙන නිසා අසරණ වෙන නිසා හිත විසිරෙන ගතියකට එනවා නුහුරු තැනකට ගියා වගේ. හිත අවිෂණ ගතියකට එනවා. එතකොට එල්ලයක් නැතු වෙනවා හිතේ. ඒ යෝගාචර හරි වෙහෙසයි. ඒක නිකන් හරියට මේ කටුවත්තක් දූවිලි පාරක ඇදගෙන යනවා වගේ අවුස්සගෙන හූරගෙන යන්නේ. තේරෙනවා. තේරුණාට මොකද දරන්න බෑ. දන්නවා කෙලෙස් නැති බව ඒ වුණාට නුරුස්නා ගතියක් එනවා. ඒක කෙලෙසයක් තමයි. ආනේ ඒ වෙලාවට මේක හොඳ ඊට ඉස්සලා හුඟක් සැරයක් කරලා ලෑස්ති වෙලා ගිය කෙනෙකුට දරන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක වෙහෙසක් වුණොත් අර විසිරිච් එක පිටු කරන්න කියනවා. පිටු කිරීම සඳහා පණිදාය භාවනා කියන කියන්නේ එල්ලයක් සහිත භාවනාවක් කියලා දෙන්න කියනවා. ඒකදී බුද්ධානුසතිය සහ මෛත්‍රිය පුත්‍රයන්ාසේ යෝජනා කරනවා. ඒ ඇවිසුනොත් ඒකට පොඩ්ඩක් බුද්ධානුසතිය කරන්න. හැබැයි කලින් කරපු එකක් පුරුදු කිරීමක් කරන්න. කලින් කරපු මෛත්‍රියක් කරලා හැබැයි ඒක ටික වේලාවක් කරලා හිත පිටු වුණාට පස්සේ ආයෙසරයක් අර තිබුණු තැනටම ගිහිල්ලා විවේක තැනට දාලා මේ ඉස්සරහට යන්න බලන්න ඕනේ. ඒක අටුවාචාරින් වහන්සේලා කියනවා මෙන්න මේ වගේ පොඩි පොඩි ප්‍රායෝගික උපමාවකින් තමන් තමන් තනියම කුටියකටලා භාවනා කරනවා භාවනා කරනකොට සියල්ලම එපා වෙනවා. පින්නපාත යන්නත් එපා වෙනවා, දාලේ වන්දනත් එපා වෙනවා, වත පිළිවෙතත් එපා වෙනවා. නිකන් ඔක්කොම නිකන් එන ගහච්ච දොහොම් පිටණියක් වගේ. මංකොලොත් එනවා. ඉතින් ඒ වෙලාවට ඒ යෝගාචර දන්නවනම් මේක මේ භාවනාවෙන් ආපු ධම්මොද්දච්චයක් කියලා. ධර්මයෙන් ආපු උද්දච්චයක් කියලා දන්නවනම් එයාගේ හිත බාහිරට දාන්න කියනවා. ගමන් මල්ල අරගෙන ගමන් මල්ලේ මේ මේක මගේ පිහිය ගන්න ගල කියලා පැත්තක තියන්න කියනවා. ඊට පස්සේ මේක තමයි මගේ දැලි පිහිය කියලා එක පැත්තක තියන්න කියනවා. ඊට පස්සේ මේක මගේ පෙරහන් කර. ඒක පැත්තක තියෙනවා. මේක මගේ ඉදිකටු ගුලාව. පැත්තකින් තියෙනවා. මේ මේක මගේ පාත්‍රතාවය කියලා. පැත්තකින් තියලා මල්ල අරගෙන කන පිට හරවලා ගහලා ආයෙසරයක් අරක තැම්පත් කරන්න කියන මල්ලේ. ඒතර බාහිර වැඩේට හිත යෑම නිසා හිත ගොනුවක් වෙනවා. ගුණයක් ආවම ආයසරයක් තීරුම් අරගන්න පුළුවන් අර හිතපු මාත්‍රකාවෙම ඉඳ ගියොත් හිත කැවෙනවා විහෙසයි බාහිරයකට දාපුවම යම් කිසි විදිහකට හිත නිකන් සංවිධාන ශක්තියක් එනවා අපි ලොකු ස්වාමීන් වහන්සේක පොඩ්ඩක් ටිකක් දිනු කරා දිනු කරයි කියලා කියන්නේ Tamanට එපා වෙන කම්මැලි වෙලා දිගටම ඒ කියන්නේ ඒක නාස්තිකයි වෙලා. ගුරුවරයාගේ මුණ බලන්නවත් හිතෙන්නේ නැහැ. ධර්මනේ බුදුනුත් එපා වෙන. මොනම දෙයක්වත් එපා වෙනවා. අනේ වෙනවා දන්නවනම් එයා දන්නවනම් මේක මේ ධර්මයෙන් ආප එකක් කියලා මේ Taman සීමා කරගත්ත ඉඩමක් කරගෙන අතු ගන්න පටන් ගන්න කියලා. හැබැයි ඒ සීමා විවරණ ගමන් අතු ගෑවිල නැතර කරන්න. අතු ගෑවිල්ල කරගෙන යන නරකයි දිගටම. එහෙ නැත්නම් මෙන්න මේ ඉඩම මම අරගෙන මම මේක තනකොළ ටිකක් ගලවනවා කියනවා උපසම්පන්න කෙනෙක් නෙවෙයි. ඒ වගේ මල් මල් පාත්‍ය සකස් කරන වගේ yaadෙන්නේ නැති වැඩක් අල්ලන්න කියනවා. සිත් ගන්න yaadෙන්නේ නැති පොඩි වැඩක් දාපු ගමන් හිත සංවිධානය වෙනවා. සංවිධානය වෙනවා බාහිර වැඩේට. ඒ සංවිධාන ශක්තිය අර නතර කරගෙන භාවනා කරගෙන යනවා. ඒක ඒ චරිතවල හැටි. ආධුනිකයට ගොඩාක් වටවලල්ලේ රවුම් ඇවිද්දවන්න වෙනවා හිත තැම්පත් කරන්න. ටිකක් කාපු එකනට දන්න කෙනාට එච්චරම ඔන්න මේ ප්‍රයෝගයක් බබා නලවන්න ටිට් එක කටට දෙනවා වගේ කිරි තියෙන තනයක් නැහැ. බබා අඬනකොට නිකන් රබර් සූප්පුවක් දෙනවා. රබර් සූප් පුරනකොට බබා නතරන. හැබැයි ඉතින් බබාට ඇති ලාභයක් නැහැ. සූප් පීරුවයි කියලා ඇති වැඩක් නැහැ නේ. ඒ වගේ අර මෛත්‍රී බුද්ධානුස්සතිය විසපස්සනා කරන ගමන් බුද්ධානුස්සතිය මෛත්‍රී ටිකක් කරනවා. අර ඇවිසිච් එක නතර කරනවා. අපි සාමාන්‍යයෙන් ඔය ගමන් මැයි පොඩි කියලා જાතියක් තියෙන මීමැස්ස වෙවිදින්නේ. ඉදොර කාලට ඒතර කරන්නේ උලත් හෙප්පුවකට උලත් තට්ටුවකට ගිරෙන් ගහන එකනේ. ඒ ගහනකොට ඒ සද්ද ඇහෙනකොට උන්ගේ ගෝන්සාවට සම් වෙනකොට උන් බහිනවා විමට. ගහන ගහිනු ළඟ තියෙන ගහට උන් නතර වෙනවා. අර විසිරිච්ච මීමැසි පොදිය ඊට පස්සේ ආයේ එකතු වෙනවනේ. එන්නේ උපක්‍රම මෙතෙන්දි කරන්න ඕන. හැබැයි ඒ එතන හිටියට Tamanට ඕන තැන මීමැස්ස එන්නේ නැහැ. ඊට පස්සේ මේ මනස දන්නව රැයක හන්දාවක ගිහිල්ලවල රජමැසි අල්ලන්න ඇවිල්ලවල කලයකට දාන නැත්නම් කලයක් තියලා තියෙනවා. ඒ මියා ගමන් මහේපතිය Tamanට උන තැනට නතර කරගන්න එක එකක්. ඊට පස්සේ ඒක ගෙනල්ලා කලයකට දාගන්න එක දෙවෙනි එකක්. කෙලින්ම කලයකට කවදාකවත් දාන්න බෑ. අපිට ඉස්සර තියෙන දැඟලිල්ල වැඩි ඒ නිසා පොඩ්ඩක් නතර කරන්න. නතර කරන්න කරන්න කියන්නේ බුලත් තට්ටුවකට මේ ගිරින් ගහනවා. යකඩයකට දෙකඩයක් ගහන එකයි කරන්න ඕනේ. අන්නේ වගේ හිත ඇවිසිච්ච බව දැනගෙන Tamanටම ලෙඩේ මේකයි කියලා දැනගෙන Tamanටම උත්තර හොයාගන්න පුළුවන් නම් ඒ මනසට තනියෙන් භාවනා කරන තරම් තලතුණකමක් තියෙනවා. මේක උංගුවකට නැහැ. උගකට ඇවිස්සෙච්චාම වෙන්නේ කාට හරි දෝෂ කාගේරි දෝෂයක් වෙනවා. අර මොසෙක් කැහැපු නිසායි ඒක උනේ. මට ලෙඩ වෙච්ච නිසායි මේක උනේ. වැහැපු නිසායි මේක උනේ. කවුරු හරි මට ගුණියම් කරලා. එතන මගේ සිල් කැඩිලා. ඒ නැත්නම් මට මොකක් හරි අභෞවිතාවයක් ඇති කියලා Tamande හිතා ගන්න බැරි දෙයකට දාලා විශාල කරගන්න ප්‍රශ්නේ. මේකයි කෙලෙසේ කියන්නේ. මෙතෙන්දී අවුල වැඩි කරගන්නේ මෝඩයා. යාට කෙලෙස් වැඩි, මාර බලවේග වැඩි. පඬිතිය දක්ෂයලා දැනගන්නවා මේක කාටත් විඳවන්න වෙන දෙයක් කාටත් කන්න වෙන පරිප්පුවක් මේකේ මහා ලොකු තරංග ගන්න යන්න එපා ඒ පොඩි දේ පොඩි කරලා පැත්තකට දාපන් පැත්තකට දාලා ගමන ඵලයක් එතන චෝදනා කර කර ඉන්න යන්නේ නැහැ මොකක්වත් නැහැ මගේ හිතේ පිටු කරගන්න දන්නේ නැතිකම ඉන්සාන්නේ විදිහට ඒ අවිසිච්ච මීමැසි පොදියක් පිටු කරගන්න හැටි එනත්තම් අඬන බබෙක් කීකරු කරගන්න හැටි අම්මා තමන්ගේ කීකරන. එහෙම නැත්නම් පවුලේ සහෝදර සහෝදරයන් විසිරලා ඉන්න වෙලාවට ඒ සහෝදරය සමගි කරගන්න හැටි ඒකත් මරන්න බෑනේ. වැරද්ද කෙරුවා මොන වැරද්දක් කෙරුවා මරන්න බෑ. අපිට තියෙන්නේ මොකක් හරි දහංගටයක් දාලා එකතු කරන්න. ආන්න ඒ ගැලවිජ්ජාව දන්නේ නැත්නම් ඒ කට්ටිය කරන්නේ අනුන්ට දානවා මේ ප්‍රශ්නේ. Tamange ඇඟේ තියෙන කක්ක දෙයටම අනුන්ගේ ගන්න. ඒක අසත්පුරුසයි. නමුත් ඒකෙදි බුදුහාමුදුරෝ කියනවා මාව සාක්කියට ගන්න. බුදු ගුණ මෙනෙහි කරන්න කියනවා. බුදුහාමුදුරේ මේ වගේ වෙලාවල් වලට Tamange හිත හදාගත්තේ බාහිර කායෙමත් උදව් ඉල්ලගෙන නෙවෙයි. බුදු කෙනෙක් නැත්නම් මහා මේ මහබෝතන් වහන්සේ නමකට අපිට වැඩි හරියට දුක් විඳින්න සිද්ධ වෙනවා. මොකද අපිට වගේ ඉස්තර බාහන මධ්‍යස්ථාන නැහැ, බාහන ගුරුවරු නැහැ, දීපසදායකයෝ නැහැ. මේ ලෝකෙ ඔක්කොම අනිත් පැත්තට යද්දි හොයාගෙන යනකොට උන්වහන්සේ Tamangeම උපක්‍රම වලින් තමයි මේක හදාගත්තේ. ඊට පස්සේ කියනවා උඹලටත් බයක් ඇති වෙනවනේ මගේ නම සී කරපල්ලා. භයං වා චම්බි තත්තං වා ලෝමහංසෝං වා මමේව තස්මින් සමේ අනුසරේ යත ඉතිපිසෝ භගවරහං සම්මා සම්බුද්ධෝ. ඉතින් ඒක මේ ඕනම ආගමක කියන සාමාන්‍ය ආගමේ ශාස්ත්‍රුන් වහන්සේ සිහිපත් කරන්න කියලා ආ ස්වාමි දරුණී කියන්නේ. කුරුසේ ඇඳලා මොනවාරි වෙච්ච ආ ස්වාමි දරුණී. <laughs> අපිට ඒ කුරුසේ කුරුසේ ඇඳ ගන්න මේ වරනවා නැත්නම් අල්ලා කියන අපි ගැන කියක් මට කියන අපි සිංහල බෞද්ධය විතර මොනවාර වෙච්ච ගමන් අම්මට බයි. අනිත් ඕකම ආර්ය ශාස්ත්‍රුණාංශ නා ශාස්ත්‍රුණාන්ත සීවත්. ඒකයි සිංහල බෞද්ධකදී එකම දේ මොනවාර වෙච්ච ගමන් කියන්න මතක් කරන එක තමයි. ඒ බෞද්ධයගේ තියෙන ආවේනික ලක්ෂණයක් ඒ තරම්ම අපි ආගම අනුරූපයි බොක්කෙම එන්නේ ඒක. ඒ කියන්නේ හිතලා කරන එක නෙවෙයි. මොනවාර වෙච්ච ගමන් ගැම්මට. එතකොට අර ඔක්කොම ඔක්කොම බැලෑ. අපිට තියෙන්නේ ඔච්චරයි මේ එකතු කරන්න පිටු කරන්න කොහේ හිටියත් අර ආ කියන අම්මට බැනපුවා ඒ තරම් අපි අපි අපි ඇත්තටම හදවතින්ම බුද්ධ ආගම ලකේ ඈ මොකද අම්මා කියලා හරියට ආපු මම ඒ කියන්නේ පුබ්බාචාරය. බුදුහාමසරෝ වගේ ගෙදර පුතුන් සිහි කරනවා. පුතුන් සිහි කරන පමාවෙන ඉඳ ගෙදර පුතුන් සිහි කරන. ඉතින් තමන්ගේ මම්මගනේ උඹේ අම්මට කියලා කියන්නේ. ඒකම තමයි. ඒ තරම්ම ගෞරව කරනවා කියන එක. ඕන් අපි අපි භාවනා නොකරුවාට ඔක්කොම හොඳ භාවනා කරා. ඔකට කියන්නේ පණිදාය භාවනාවයි. අම්මා මතක් කරලා බයින් එකට කියන්නේ පණිදාය. පණිදාය භාවනාව කිව්වා. ඉබේම සිහිපත් කරලා දෙනවා. ඉතින් මම දන්නේ මේ නිමල්ගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුණාද කියලා. ඒ එහෙමයි ස්වාමීන් වහන්සේ. මේකත් තේරුනේ නැත්තම් වෙන ක්‍රමයක් නැහැ. මේ මේ ක්‍රමයට තේරෙන්නේ නැත්තම් මං හිතන්නේ ආයෙ ක්‍රමයක් තියෙනවා කියලා. මේක තේරුණා ඔය තෙල් බෙහෙත් විකුණන මිනිස්සෙක්ව කතාව කිව්වේ. නුවර නුවර ඉන්නවර මේ රවරවමයිනේ. ඌ කතා කරලා කියනවා වෙන ඕනම ආගමක මිනිසෙකුට කරදරයක් කමලියක් වෙච්චාම සාස්ත්‍රුන් වහන්සේ සීපත් කරනවා අපේ සිංහල බෞද්ධය විතරක් පය පය වැදුනත් ගලක අයිති සීප අවිචිතේ සීපත් කරන්න ඒක තමයි කරන්නේ පණිදාය බානවා හොඳයි තව තියෙනවා අපිට විනාඩි 25ක් 30ක විතර කාලයක් සොයනස දුකයන්න් වහන්සේ කාලේ ඔය පන්සිල් සහ අනිකුත් සීල සමාධි මුලින්ම ශාසනයට ආරම්භ වුණාද නැත්නම් පහුවෙලා ඒ ඒ සංඝාසීලාගේ සහ ගිහියන්ගේ තිබිච්ච දුර්වලකම් දැකලාද බුදුහාමුදුරුවෝ ඒ නීති පැනවුවේ සාමිනාස ඒක රාමුගත වීම පංචිල් අටසිල් දසිල් වගේ නැති දීර්ඝ කතාවක් කියන්න වෙනවා. නමුත් මේ සරුවචනාංශයේ පිළිසිඳ ගන්න වෙලාවේදී මහා මායා බිසව උපෝසතේ ඉඳලා තියෙනවා. උපෝසතේ කියලා කියන්නේ වසනවා කියන එක වසත. වසනවා කියන්නේ තුන් වේල. උපෝසතේ කියන්නේ ජීවත් වීමෙන් භාගයයි වේල් දෙකේ එකක් ගන්න. රැට නොකා සිටීම කියන එක තමයි උපෝසතේ කියන එකේ අර්ථය ඒකයි. සුමානයකට සැරයක් රැක් නොකා ඉන්නවා. ඒක සමහර කට්ටිය ඒ රැයට කැමට යන මුදල කාට හරි දුප්පත් කෙනෙකුට කැමකට දෙනවා. ඉතින් ආගමිකක් වශයෙන්. ඒක ඊදෙන්ද තිබිලා තියෙනවා. ඉතින් ඒක සෞඛ්‍යරත් හොඳයි. ඉතින් ඒ නිසා එදා රාත්‍රියේ මේ උපෝසත දවසක ඉඳලා තියෙනවා. ඒ වගේම ඔය පේස කියන කිනා බුදු ජානනාථ ළඟට එනවා. එයා අස්වැලෙන්දෙක්. එයා කියන මම කොහොමද උපෝසතේ රකින්න කෙනෙක් කියලා. මම මේ ශිල්පද වගේ රැකගෙන ඉන්නේ. මොකද ඒ වෙනකොට Hindu Hindu නෙවෙයි ඒකට කියන්න තියෙන්නේ. ශ්‍රමණයන් ඉඳලා තියෙනවා. ශ්‍රමණයන් කියලා කියන්නේ බොහෝම ප්‍රවේශමෙන් සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. ශ්‍රමණයන් කියලා කියන්නේ බ්‍රාහ්මණාගමට විරුද්ධව ගිය අය. බ්‍රාහ්මණාගම කියන්නේ කුලවන්තයක් තියෙනවා. අර මිනිහට දෙන්න ඕනේ. එમને යෝග යාග කරනවා, ඕම කරනවා, ඔක්කොම ලෙඩ රෝග සනීප කරනවා කියන එකදී ඒ කුල ભેදේ සලකන්නේ නැතුව අතහැරලා ගිහිල්ලා දින දෙකක් කාලා ජීවත් වෙච්ච ශ්‍රමණයන් ඉඳලා තිනවා. ඒ ශ්‍රමණයන් අතර බුදුජානනාංශි වගේ විනයක් ධර්මයක් තිබිලා නැහැ. හැබැයි මේ යන පද්ධතිය නාස්තික බව දන්නවා. කරප්ටඩ්. ඒක මොනවද කියන්නේ කරප්ටඩ් කියලා කියන්නේ කෙලසිලා තියෙන කියලා. ඒ නිසා යා පද්ධතියෙන් අයින්ල ඔය කැලේකට වෙලා මොනවාරි ගහක් කොලයක් කාගෙන ජීවත් වෙනවා. ඒ ශ්‍රමණයන් අතර තිබිලා තියෙනවා තපස් ඒවට කියන්නේ මේ වෘත. තපස් වෘත. එතකොට ඒගොල්ලෝ සමහර මස් මාළු කන්නේ නැහැ. සමහරු කොණ්ඩේ පීරන්නේ නැහැ. එක එක වෘත රැකලා තියෙනවා. ඒ වගේ ගුණවත් තිබිලා නැහැ. ඒක නිසා සරුවචනාංශය තමයි ඒව ගොනු කරලා ඒ කියන්නේ තිබිච්ච දෙයක් හරියට කියනවා නම් මිරිස් අසනු නෙලන ගොවියෙක් ඉන්නවා ඒ ගොවිය ළඟට යාර ගිහිල්ලා කියනවා මේක ග්‍රේඩ් 1 කියන්නේ මෙන්න මේ ටික ඒ ටික තෝරපන්. ඊකට ග්‍රේඩ් 2 මේකයි, ග්‍රේඩ් 3 මේකයි, ග්‍රේඩ් 1 එකේ මිල මේකයි වෙළඳ පොලේ. මැද මේකයි මේකයි කියලා අර මනසට කියලා දුන්නාට පස්සේ ඒ මනස තොගේට විකුණන්නේ නැහැ ඊට පස්සේ. මනස දන්නවා මේක ග්‍රේඩ් කිරිල්ලෙන් අර මාස 6ක් ගොවිතැන් කරපෙකින් සෑහෙන ලාභයක් ගන්නවා. එතකොට ඒ ප්‍රමාණ්‍යාත්මය සහ ගුණාත්මය කියලා දෙකක් තියෙනවානේ. යම් ප්‍රමාණයකට ආවට පස්සේ ඒක ගුණාත්මේ තෝරන්න දන්නවනම් ඒ මනුස්සයා තමයි ඒ ඒ ශිෂ්ටත්වයේ ශිෂ්ටාචාර ඉහළ මිනිහා. මේ තියෙන දේවල් රත්තරන් රත්තරන් වශයෙන් දන්නවා අසුචි අසුචි වශයෙන් දන්නවා. රත්තරන් අසුචි දෙක දන්නේ නැත්නම් නොදරුවෙක්. දැන් පෘථජ්ජනයක තියෙන්නේ කෙලෙස් හා නිකලෙස් දෙක කලවම් වෙලා. දන්නේත් නැහැ. සරුවචනාංශක වෙලා තියෙන්නේ කෙලස් ටික දන්නවා. මෙහෙමයි කියලා නිකලස් ටික දන්නවා. මේකයි කියලා දෙක වෙන් කරපුවාම පුතුමාකාර වටිනවා. සෝනසේතුන ස්වාම සෝවාන් පුජ්‍යලයා මූලාශ්‍ර තුනක් බැහැර කරනවානේ. එතකොට උන්වහන්සේගේ සීලය නිතියෙන්ම යම්කිසි සීලයක් රැකිනවද මොනවා වගේ? පංචිල් පංචිල් පද පහ නිත්‍ය සීලය වශයෙන් කියනවා. ඒක කරගන්න බැරුව යනවලු. කියන්නේ අබබ්බෝ තස්ස පටිච්චාදාය අබබ්බතාදිට පදසවුත පංචිල්පද කරන්න බැරුව යනවා යාට. ඒ කියන්නේ තමන්ගේ දැන් කුලකාන්තාට උපදින දරුවා මරන්න බෑනේ. තමන්ගේම දරුවානේ. වෛශ්‍යාවකට පුළුවන්. ඒ වගේ නිකන් යාට යාට දරුවා කෙරේ දරුවා මොන જાති කෙරුවත් මගේ දරුවා කියන වගේ සීළු දරුවන් කෙරේ සීළු සත්වයන් කෙරේ පෙන්නේ කුසින් වදාගත්ත දරුවා. ඉතින් ඒක මරනවා කියන එකක් කෙරෙන්නේ නැහැ. ඒ වගේ මේ ලෝකේ වස්තු ඔක්කොම මගේ. ඉතින් ඒ නිසා මේක හොරකම් කරන්න දෙයක් ඇත්තේ නැහැ. මේක මේ හදපු කෙනෙක් අහනවා මේක වඩ මම පාවිච්චි කරලා තියන්නද? ඉවරයි. ඒකට ඉතින් ප්‍රශ්නේ නැහැ. පණන් එපා. ඉතින් කා මිත්‍යාචාරය කරන්න දෙයක් නැහැ. යාට තේරෙන පටන් අර ගන්නවා. ඒකෙන් තමයි කොක්ක වදින්නේ කියලා. හොරෙන් හරි කෙරුවත් ප්‍රසිද්ධිය කෙරුවත් සංසාරේ පවතින්නේ ඕකේ. ඉතින් ආයෙක නිසා කාම මිත්‍යාචාරය බ්‍රහ්මචාරීමත් තයින්. බුරුකේලන් හිසජන තියා කතා කරන්නේ වචන ප්‍රවේශක. මොකද දන්නවා අපි හුඟා කකුසල් කරන්නේ අපායට යන කට්ටිය 90%ක්ම වචනේ දෝෂේ. අපි ඇත්තට කායික දොස් කායික දුස්චරිත කරන්නේ කරන කෙරුවත් සමාජ වැඩ පිළිසක් සමාජයේ කෙලසන්නේ කායික දුස්චරිත නිසා ජනමාධ්‍යමයි. තන්නේ කර ජනමාධ්‍යයෙන් කරන්නේ නිසා කටපරිචయం කරගත්ත මිනිහා අද රහතන් වහන්සේ වගේ. අකුසල කර්ම ගොඩාක් සංකීර්ණතා ගොඩාක් ප්‍රශ්න ගොඩාක් අපි රැස් කරගන්නේ sannivedana ප්‍රශ්න නිසා. ඒ නිසා අද sannivedana දන්න නිසා ලෝකෙන් පාලනය කරනවා. මොකද අපිට කන්ට්‍රෝල් එකක් නැහැ. අපිට පාලනයක් නැහැ නිසා පාලනය කරන මනුස්සයා හරි ලස්සන පාලනය කරනවා. ඒ කියන්නේ ලෝක පාලනය කරන දූෂිත ප්‍රධානියෝ ලෝකේ පාලනය කිරීමට ගන්න නාස්ලනු හයෙන් එකක් තමයි ජනමාධ්‍ය. වැඩි බලවත් මේක ඒක. ඒකෙන් තමයි අපිත් අහුවෙන්නේ. ඊට පස්සේ හිත මානසික ඇති කරන දේවල් මානසික ඇති කරන දේවල් කයෙන් වචන ප්‍රකාශුනේ නැත්තම් ඒක නිකන් මේ යෝජනාවක් පමණ ස්ථිර වෙලා නැහැ. දැන් සභාවට ගෙනත් තියෙන යෝජනාවක් සත්තු මරීම හොඳයි කියලා. කවුරුත් ඉස්තර කරන්නේ ඒ වැඩක් නැහැ. ඒ වගේ හිතේ ඇති වෙන දේවල් තාම යෝජනා ඉස්තර වෙලා නැහැ. ඒ නිසා අපි ඇත්තටම සුවාන් වෙච්ච එකන කොච්චර Taman ගැන අරසා වෙනවද, වග වෙනවද, සදාචාරත්න වග වෙනවද කියනවනම් එයාට ඒව කල්පනා කරන්න තියා එයාට ඇතුලේ ටික කරගන්නවත් වෙලාවක් නැහැ. එනිසා නිතරම ඇතුලට යොමු කරගත්ත හිතකින් ඇත්තටම කියනවනම් යෝ සෝවන් වුණාට පස්සේ වෙන්නේ මොකද්ද? පින් කරනවා කියන එක පැත්තක දාලා පවු නොකර සිටීම ප්‍රධානම කෘත්‍ය බාඩ බලන්න. සෝවාන් වෙනකන් අපි පින් කිරීම කියලා මොකද්දෝ සූස්තියක් තියාගෙන. අපි නිකන් මතයක්, මතියක්. ඉතින් පින් කරන්න ගිහිල්ලා අපි ඉතින් මං අරයට වැඩි පින් කරා, මෙයාට වැඩි පින් කරා කියලා ඉතින් අඬහැර පාන. සෝවාන් වුණාට පස්සේ වෙලා ඉඳලා යා කවදාකවත් පින්කම් කරනවා අර පොඩි දරුවන්ගේ දෙල්ලන් ගියකට ගිහිල්ලා දෙල්ලම් කරනවා. කරන්නේ උත්සාහ කරන්නේ හැම වෙලාවෙම අනේ කාටවත් හිත පීඩාවක් එන්න නොෙන්න. මට හිත පීඩාවක් නොෙන්න. දැනට මත්තට හිත පීඩාවක් නොෙන්න යමක් මම කළ යුතුද විශේෂයෙන්ම බලන්නේ අහවල් දේ කෙරුවොත් මොන මොන විදියට පැටලෙයිද කියලා බලලා පවුන කිරීම පවුන කිරීම තේමාව කරගත්ත ගමන් මනසේ සබ්බත් ඉහළම තැනට යනවා ඒ නිසා කැලිකට රිංගවට පස්සේ ගහක් මුලට ගියාට පස්සේ පය වගේ පාපෙන් වෙන් වෙච්ච කට්ටිය ළඟ ගියාට පස්සේ අපි නිකම්ම සිල් රකින්න බාටපත් වෙනවා එයාට පුරුද්දට එහෙම නැතුව අපි කොච්චර සීලයක් ඇතුළේ ගිහිල්ලත් නගරෙට ගිය ගමන් අපි දැන හෝන දැන අනිවාර්යයෙන්ම පුදුමාකාර ඒ නිසා ਸਰවඥාන්සේ අංගුත්තර නිකාය සඳහන් කරලා තියෙනවා. භික්ෂුවක් මට හොඳ සිවුරු ලැබෙයි කියලා, මට හොඳ පින්නපාත ලැබෙයි කියලා, මට හොඳ සේනාසනයක් ලැබෙයි කියලා කැලේකින් එළියට යනවා නම් රාජධානියකට. ආ දන්න දැන් පසපැත්ත හරවලා තියෙන්නේ මොකේද කියලා මෙච්චර පිරිසුදු වාතයකට නේද? මෙච්චර පිරිසුදු හුළඟකට නේද? මෙච්චර නික්ලිසි තැනකට නේද? මම දැන් ගන්න හදන්නේ මොකද්ද? සිවුරක් නේද? පින්ඩපාතයක් නේද? සීනාසනයක් නේද කියලා කද්දාකත් මේකට පස්ස දාන එකක් නැහැ. කැලියට පස්ස හරවන එකක් නැහැ කියලා. ඒ තරම්ම මේ මේ සිව්පසේ තියෙන ගිජුකම නිසා මෙච්චර වටන කැලයක් තියේදී අතහැලා එළියට යනවා. ඒ මොකද පව් කිරි පව් නොකිරීම කියන තේමාව තාම හඳුනාගන්නේ අස්මාත් වෙන්න හදන හොඳ හොඳ දේවල් කරනවා. මාර්ග කරන්න හදනවා. මේක කරන්න හදනවා. නරක නෑ ඒක. නමුත් පව් නොකිරීම තරම් ශ්‍රේෂ්ඨ නෑ පින් කිරීම. වෙන විදිහකට කියනවා නම් පව් නොකර සිටීම ශ්‍රේෂ්ඨයි පින් කිරීමකට වඩා මොකද උගාවක් වග වෙන්න ඕනේ. උගාවක් සදාචාරාත්මක වගකීමක් ඕන කෙනෙකුට මම පව් කරන්නේ නෑ කියන එක ගන්න. ඒකේ පළවෙනිම සීක භාවයේ පටන් ගන්න එන්නේ සීලේදී මේ සෝවාන් වෙනකොට සීලය තමයි මිනිස්යාව තමන් කොඳුයට පෙළට තියාගන්නේ. බූදලේවත් ජනප්‍රිය භාවයවත් හැකියාවල්ලා ශිල්පවත් මොකක්වත් නෑ. සමහරු තැනින් තැනට ගුරුවරයන් ගුරුවරයට මාරු වෙන එක සාධාරණ පදනමක් හැදෙනවා නේද? ඇත්තට මේක භාවනාව සඳහා ගුරුරු හොයන වගේම හොලිවුඩ් නළුනිලියෝ කාමයේ සඳහාම දික්කසාත වෙනවා බඳිනවා කියන එකක්කුත් තියෙනවා. තාම ඉවරන්නේ නැහැ නේ. ගුරුරු හොයා මේ භාවනා කරන මිනිසුගේ අර මිනිසුගේ කාමයේ හොය වැවිදිනවා මේ එකම ගෑණි එකම මිනිහා හතර හැරේ පස්සට බඳිනවා. මේ දික්කසාර කරනවා ආයෙ බඳිනවා. ආයෙ දික්කසාර කරනවා ආයෙ බඳිනවා. ඉතින් මේවා නිකන් මේක තමයි ලෝකේ නාටකම. එහෙම එහෙම තැන් නැතුවම නෙවෙයි ඒ තියෙන තැන් වල බලපෑම දුර්වල මනසට බලපෑම වෙයි. දිනු වෙන්න වෙන්න වෙන්න පරිසර බලපෑම අඩු වෙනවා. මම ඔය යටි අන්තර ගිහලා මට අර වීඩියෝ ක්ලිප් එකක් හරි ගැසලා පෙන්නුවා මේ හින්දු කතාවක් කියන්නේ. එනමුත් මේ භාවනා කිරීමේදී අපි මේ මොනවද කියන්නේ විශ්ව ශක්තිය බයිලා තමයි. විශේෂ ශක්ති ළඟා ළඟා වෙනවා වැඩියෙන්ම ළඟා වෙන්නේ හිතේ ක්‍රියාකාරකම් අතර වෙච්චාම හිතවිල්ල තමයි හිත විශේෂ ශක්තිය ඇතුල් වීමේ ප්‍රධානම බාධා. හිතවිල්ල තියෙන කිසිම වෙලාවක අපිට විශේෂ ශක්තියෙන් පිරිසුදුවක් එන්නේ නැහැ. හිතවිල්ල කියන කෙනේ කුණක්. ඒක තියෙනකොට විශේෂ ශක්තිය එන්නේ නැහැ. ඒ නිසා හිතවිල්ල සියල්ලම නතර වෙලා ඔය වෙන ඕන මගුලකට වෙච්චාව කියපුවාම විශේෂ ශක්තිය එනවා. විශේෂ ශක්තිය වැඩියෙන්ම එන්නේ පිරමීඩේටලු. පිරමීඩේ මැද ඉඳලා අංශක උසෙන් 30ක් විතර උස වෙච්චාම මැද ඒ ආසනෙට කියන්නේ රාජාසනය කියනවලු. ඒකට ඉඳගත්තාම කාටත් ස්වභාවයෙන්ම වගේ සමාධිගත වෙනවා කියලා ඒ වගේ තැන් සඳහන් කරනවා. ඉතින් වදී හරි ජනප්‍රිය ඊට පස්සේ පිරමීඩ බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. ඒ පිරමීඩ හදන්නේ කොයි විදිහද? ත්‍රිකෝණාකාරද? චතුරස්‍රාකාරද? ඉතින් කට්ටිය ඊට පස්සේ පොත් ගහනවා ඕ ගාන. බුදුහාමර ගෝ ඇඟ තියාගන්නේ පිරමීඩයක් වගේ. ඉඳගෙන බලන්න පිරමීඩයක් වගේ ඉඳගන්නේ. එතකොට විශ්වාසක් තියෙනවා. ආයෙකට මේ පිරමීඩ ගහන්න ඕනේ නැහැ. ඉඳගත්තාම මේ හොඳ වාඩිලා බලන්න බුදුහාමර ගෝ ඉඳි පිළිමයක් අරගත්තාම ඒ පිරමීඩ තමයි. චෛත්‍යයක් වෙච්චාම ඒකේ අංශක 30ක් විතර උඩට එනකොට ඉතින් බඩ හරියට එනකොට විශේෂයක් තියෙනවා. ඇත්තටම විශේෂයක් නෙවෙයි එන්නේ. මේක ඇතුලේ තියෙන පටලැවිල්ල නතර වෙනවා. ඇතුලේ නයිමල්ලක් නැති. සිතවිලි ටික චෛතසික රණ්ඩු කිරිලක් නැති. චෛතසික සමාධිය වෙනකොට අපි අජත්ත බයිද්ද වෙනස නැති වෙනවා. එතකොට විසරණය ආශෘතිය කියලා වචන දෙකක් අපිට උගන්වන්නේ විද්‍යාවේදී. සාහන්ත්‍රණේ වැඩි තැන ඉඳලා අඩු තැනට අංශු ගමන් කරනවා කියන එක. ඕක සිද්ධ වෙනවා. ඒ නිසා ස්ථාන වල දෝෂයක් නැතුව මේ වාසියක් සහ දෝෂයක් නැතුව නෙවෙයි. ඒක බලපාන්නේ මේ දුර්වල චරිතවලට. සමාධි මදි චරිතවලට පටන් ගන්න කෙනාට ඒ නිසා සිද්ධි වෙච්ච තැනකට යන්න කියනවා භවනා කරන්න. භාවනා මධ්‍යස්ථානක සිද්ධි වෙච්ච තැන් තියෙනවානේ. දැන් අනුරාධපුර ගිහිල්ලා ඒ මහා මෙුණාව ඉඳගත්තාම ඉඳගෙන ඉඳ හිතෙනවානේ. ඒක ආධුනිකයට ඒක පෙන්ලා දෙනවා. ඒක හරියට ඩ්‍රයිවිං පුරුදු වෙන කාලේ වාහන නැති තැනක පුරුදු කරන්න කියලා. ඇයි ඒ? නැත්නම් පාරේ ඉන්න කට්ටියට හෙල්මට් අරන් දෙන්න නේද? පාර අයින් ඉන්න කට්ටියට හෙල්මට් අරන් දෙන්න ඕනේ. හරි බියද? ඒකල කියන සලෝ එකේ යන්නේ. ගෑස් අඩු කරලා දෙන්න කියන නිසා භාවනා කරන කෙනා නැවතිල්ලේ විවේකීව භාවනාවට සුදුසු තැන කියන්නේ වැඩි දෙනක හැප්පෙන තැන්වල ඉඳන් කරන්නේ නැතුව පස්සේ ඉතින් පාරට දාන්න පටන් අර ගන්නකොට ඒ ඩ්‍රයිවිං පුරුදු කරන්නේ සෙනක නැත්නම් වල. ඒ වගේ තමයි. ඉතින් ඔය හැම නගරයකම තියෙනවා ඒ වගේ ඩ්‍රයිවිං පුරුදු කරන ජොයින්ට්ස් එක. මම ගියේ නාත්තන්ටි. නාත්තන්ටි හන්දි දෙකක් තියෙනවා. ඒ හන්දියෙන් හරවන, ඒ හන්දියට යනවා, ඒ හන්දියට යනවා, මේ හන්දියට යනවා. ඒකේ තමයි ඩ්‍රයිවිං පුරුදු. ඒ හැම දෙයකම ආරම්භයේ මේ පටන් ගන්නම තමයි නිවන් දකින්නට වැඩිය වැදගත් වෙන්නේ. නිවන් දකින්න එක ඉබේම සිද්ධ වෙන්නේ. ආරම්භයේදී සියලු කරුණු බලපානවා. ඒක නිකන් මේ නැකතක් බලලා ගියක් හදන්න යනකොට ගෙපල සුද්ධ කරලා ඉතින් අපි පිටි ටිකක් කියලා කටයුතු කරනවානේ. කොච්චර හොඳ බාස් කෙනෙක් වුණත් කොච්චර පුංචි ගයක් හැදුවත් ඌවර චාරිත්‍රය කඩන්නේ. ගෙපල කපල සුද්ධ කරලා පිළිටියක් කියලා පටන් අරගන්න. එතකොට වස්දොස් කැපෙන ගතියක් තියෙන නේද? තමයි භාවනා කරන හැමදාම ආධුනික මනස තියාගන්න කියලා. කවදාකවත් හිතන්න එපයි කියන මම දැන් දක්ෂයි මට ඕන එකක් උඩ යන්න පුළුවන් කියලා එහෙම බෑ. හැමදාම මේ ඔද්දල් වෙච්ච තුවාලයක් තියෙන කෙනෙක් වගේ පිටේ වනේ තියෙන මීම වගේ අකුල් වල රින්ගන්න යන්න එපා. ගියොත් තුවාලේ පෑරෙනවා. පරිස්සමෙන් මේ සාරිපුත්‍ර සඳහන් කරේ මම හැසිරෙන්නේ සෙනඟ මැද අං කැඩිච්ච ගොනෙක් වගේ කියලා. අඟ කැඩුනට පස්සේ එන තුවාලේ කෙලින්ම මොළයටම යනකම් බහින. අඟ කැඩුනට පස්සේ විෂ බීජයක් ගියොත් ඒක සයිනසස් හරහා කෙලින්ම මොළයටම යන්නේ. මොකකින්වත් නැතර කරන්න බෑ. ඉතින් අඟ කැඩිච්ච ගොනට කන්න වෙච්චාම එළියට බහින්නේ අරකට උලන්වත් වදින්න නැති වෙන විදිහට. නැත්තම් අඟ තියෙන එක යන්නේ දකුණ දකුණ කෙනාට අනින්ද. හරි පුදුනාදගෙන මම වසල දරුවෙක් මිනි පොල් උල් කට්ටක් අරගෙන ඊගාගෙන යනවා වගේ යන්නේ. අඟ කැඩිච්ච ගොනෙක් සමාජයට ගියාට පස්සේ වෙන එකක් කවිලා හරියන්නොත් ඉවරයිනේ. නැත්නම් අනික අන්තින ගොන්නු නීරවල වලට ඇනලා තියෙනවා දැකලා තියෙනවා. ඉතින් රැට මැස්ස එනකොට මොනවක් කරන්න බෑ ගිහිල්ලා ඇනගෙන ඇනකට යනවා. ඒ වගේම මිනිස්සු දැක්කත් අයින්. අං කැඩිච්ච එක. අපි මෙහෙ කරන්නේ අං කඩවන එක තමයි මෙහෙ ආවට පස්සේ. අංක කඩලා තියෙන උඹට පුළුවන් යනපන් දැන් ගිහිල්ලා කියලා මොන අනිවාර්ය බැන බැන බැන යන්නේ මේ තිබුණ අඟක් කඩලා දැම්මා. තුවාල කරා ඒක නිසා මේ අපිට වෙනදා වගේවත් පුම්බගෙන එළියට නගරයට සමාජයට යන්න විදියක් නැහැ කියලා. හැබැයි පරණ කන් දෙක ඉතුරු කරනවා. පස්සේ අපු අන් දෙක තමයි අර. වඩුකම් කරලා ගලවලා දාන එකයි කරන්නේ. සුභයතර සම්මතයන් සහ සදාචාර ප්‍රතිපත්ති සත්‍ය පිළිපැදීමේදී විසීම ප්‍රගුණ කිරීමේ අවශ්‍යතාවයක් තියෙන එක. එතෙන්දි යුතුයකම හරසයි. කියන උපදේශය. ඒ යුතුයකම ගැන කියනකොට බුදුරජාණන් කියනවා යුතුයකම් වලින් දෙකක් තියෙනවා. එකක් තමන්ට තමන් සේවය කර ගැනීම සහ තමන් අනුන්ට සේවය කිරීම. මේ දෙකෙන් කොයි එකද වැදගත් කියන එක. සදාචාර ප්‍රතිපත්ති එනකොට සුඛම කියලා කියන්නේ සම්මුතියෙන් අතර තියෙන දේවල් තියෙනවා සම්මුති එකඟී වියේ හැකි සම්මුතිත් තියෙනවා එකඟී වියේ නැහැකි සම්මුතිත් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි කිව්වොත් සම්මුතියෙන් මොනම දෙයක් වැඩි කට්ටියක් එකඟ වෙන්නේ ඒවා අතර ඉර බහින්නේ බටහිරෙන් කියලා එකඟ වෙන්නේ එකඟ වෙන්න බෑ. එකඟ වෙච්ච කට්ටියක් ඉන්න බව දන්නවද? ඔව් එකඟ වෙච්ච කට්ටිය ඉන්න. එංගලන්තේ ඉන්නවා තාමත් පොළොව ෆ්ලැට් ඉර යනවායි කියන ඒකේ සමාජයට බාරගන්නේ පොළොව මට්ටම් ඉර කපේ වටේ යනවා කියන කට්ටිය කීම සමිතියක් තියෙනවා. මුන් වගේ මැට්ටෝ අපිට වෙන්නේ මැට්ටෝ. බයිබලේ කියන එකක් තමයි බයිබලේ කියලා කියන්නේ ඉර යනවා පොළොව ස්ථිරයි කියලා. ඉතින් පිටතට ගියාම පේනවා ඉරත් යනවා පොළොවත් යනවා පොර ඉරයට වැඩිය පොළොව චංචලයි කියලා. නමුත් අර මැට්ටන්ගේ කතා මැට්ටෝ කියන එකත් වැරදි උන් අපිට මැට්ටෝ කියන එක. අපි වරද්දාගෙන තියෙන මේ මිසක පැත්තෙන් බලනකොට. මෙච්චර ස්ථිරව තියෙන පොළොව කැරකෙනවා කියලා කිව්වට පස්සේ ඇත්තනේ කතාව. දැන් කෝච් එක ඉස්සරහට යන්න අපිට පේන්නේ පරිසරේ පසට යනවා වගේනේ. කොච්චි ජනෙලකින් බලන ඉන්නකොට පේන්නේ පිටිපස්සේ පරිසරේ පිටිපස්සෙන් පිටිපස්සේ යනවා වගේ ඉතින්. හරි කියන්න බෑනේ කෝකද කියලා. ඒක ජාති තනක මහත්තයා කියනවා මේ කෝච්චි දෙකම එක ගානට යනකොට නතර වෙලා වගේ පේන්නේ. ස්ටේෂන් එක ගිහිලා කෝච්චි දෙක එක ගානට යනකොට තමන් හෙල්ලෙන බව පේන්නේ. ඉතින් අපි දැන් බලන්න මොකද්ද කොහෙද කොහෙද ඉන්නේ අපි කියලා. අයින්ස්ටයින් කියනවා පොළොව වටේ ආකාශයන්තරාවක් යනකොට ඉර නගින දිහාවට යනකොටයි ඉර බහින දිහාවට යනකොටයි කාලේ පැටලෙනවා කියන්නේ. ගණන් කරලා බැලුවොත් පැටලෙනවා. ඒ නිසා අපි අපි මේ මොන පුංචි ගෙයිගෙම්බ වාගේ ලිම්මෙඩියෝ වාගේ පුංචි දෙයක් අල්ලගෙන අපිට සම්මුතිය තීන්දුව කරන්න ඇත්තටම අයිතිවාසිකමක් නැහැ. මොකද අපේ දර්ශනය ඒ තරම්ම පාටුයි. පුංචි ඩිංගිත්තක් අල්ලන මෝඩයා ඒ අහුවෙච්ච ටික යල්ලාන කෑ ගන්නවා. ඥානවන්තයා දැනගන්නවා මම දන්නේ බොහොම ඩිංගිත්තයි ඒ නිසා කෑ ගහන්න එපයි කියලා ඔය පහුගිය සත වර්ෂයේ කිමේටත් ඉස්සලා ඉස්සලා සතදීට හොඳම විද්‍යාඥයමයි සයිසෙක් නිව්ටන්. එයා කියලා තියෙනවා මම වැල්ලේ සිල්ලම් කරන පොඩි දරුවෙක් විතරයි මට පේන්නේ සිප්පි කටු ටිකක් විතරයි. මට ඈත පේන මහමූද ගැන හැඟීමකුත් නැහැ. පිටිපස්ස තියෙන මහා ගොඩබිම ගැන හැඟීමකුත් නැහැ. මම වැල්ලේ සිල්ලම් කරන පොඩි එකෙක් කියලා. මොකද මේ මනසට පේනවා මෙච්චර විශ්වයක මම කොච්චර වට දන්නේ කියලා. නමුත් නිකමට හරි නිකන් ඩිග්‍රියක් කරන්න කියලා පේල්ලෙච් එක එක්ක කතා කරලා බලන්න. ඌ සරුවච්චරත් වැඩි. උන් තමයි ඔක්කොම උගන්වන්නේ තද ලෝකේ. ඩිග්‍රී පාස් කරගන්න බැරි වෙච්ච කට්ටිය ඔක්කොම ටියුෂන් දෙනවා ෆස්ට් ක්ලාස්. අද ටියුෂන් දෙන හැම මාස්ටර් කෙනෙක්ම මේ විභාගයෙන් හතරක් පෙළෙච්ච එකෙක්. අහලා බලන්නකො. අන්තිම දක්ෂයි. උන්ගේ ඉගෙනගත්ත ගෝලෝ ගුරුවරට උඩින් යනවා. ඒගොල්ලෝ කියන අපේ සර් විතර හරිනේ. මොකද සර්ගේ දක්ෂකම හතරක් පෙල්ලලා. ඊනිසාවේ සම්මත ගැන කතා කරන්න ගියාම මම නම් කියන හොඳම වැඩේ තමයි මේ සර්වඥාන්තයට වැරදිලා හරි කියලා තියෙනවා නම් උන්වහන්සේ දැකලානේ කියලා තියෙනවා. ඒ නිසා අපිට කරන්න තියෙන බුදුහාමුදුරුවෝ අහනවා යුතුයකම් ගැන කරන්න ගියාම යුතුයකම් දෙකක් තියෙනවා. බාහිර සාසනීය යුතුයකම් සහ අභ්‍යන්තර සාසනීය යුතුයකම් කොයි එකද වැදගත්? මොකක් කියලා දෙයිතන්නේ? බාහිර <laughs> ප්‍රශ්නේ ඇහෙනකොට මේක තමයි අල්ලලා තියෙන්නේ. ඒ නිසා හැම හාමුදුර කෙනෙක්ම උඩම ලියලා තියෙන මොකද්ද? පරත්ත පරිචාර සංයුජ්‍යත අනුන්ගේ හිත සුරුස වැඩ කරපන් කියලා. හාමුදුර මොකට පැවිදුනේ කියලා දන්නේ ඒකත් නැහැ. දසසිල්ලත් නැහැ. හැබැයි අනුන්ගේ හිත සෝපින්ස කටයුතු කරනවා. ඉතින් එහෙම මනුස්සයන්ට කියන්නේ බුදුහාමුදුර අන්ධ પરම්පරාවක් කියලා. පිළ මුලියන කර පේන්නේත් නැහැ. පිටිපස්සෙන් යන પરම්පරාවට පේන්නේත් නැහැ. ඉතින් විශාල ලෝක සේවාවල් කරනවා වුන් විතර රට කන જાතියක් නැහැ. අනුන්ගේ සේවාවට අනේක හැම වෙලාවෙම දේශපාලනච්චෙන් කියලා හිතාගන්න. කවදාකවත් දේශපාලන අදහස් නැති මිනිස්සයා ගාන්ධි තමයි විතර දෙක දෙකම කිව්වා. ආගමට දේශපාලන නැත්තම් දේශපාලනට ආගම නැත්තම් කොන්දේර පළක් නැහැ. උන්වහන්සේ තුමා මේ අහිංසාවාදයයි දේශපාලනයයි දෙකම යන්න ඕනේ කියන එක කිව්වා. නමුත් සරුවචනසික මුළු ත්‍රිපිටකයේ කිසිම තැනක දේශපාලනේ නැහැ. අයිතිවාසිකම් කියන වචනේවත් නැහැ. උන්වහන්සේ කියන වැඩක් බලාගන්න. ඔබ වැඩක් බලාගන්න. ඒ නිසා මයින්ඩ්ෆුල්නස් කියන සතිය කියන වචනේ මම කියන්නේ මයින්ඩ් යෝන් බිස්නස් කියලා. ඔබ වැඩක් බලා ගන්නවා නම් කතාක සමාජයට කරදරයක් වෙන්නේ අපි අනුන්ගේ වැඩ කරන්න ගිය ගමන් අනනවා කියන එක කිලෝරක් නෑ. මොකද අපේ නුසුසුකම් වැඩි වෙන්න වැඩි වෙන්න පැනලා දෙන්න හදන. තමන්ගේ යුතුයකම් දන්න කෙනා බලපතුන එක කවදාකවත් අනුන්ගේ දෙකට අත තියන්න යන්නේ නැහැ. කර්මානුරූප වෙයි. ඇවිල්ලා ඇහුවොත් දන්න හරියක් අපි මසුනතු බෙදා ගන්න මිසක අනුන්ගේ වැඩ කරන්න හදන මිනිසෙක් මන් නම් දකින්නවත් කැමති නැහැ. නන්දනේ මනස පැහැදිලිවම ඇතුළත පුස්සක්. ඇතුළත බොල් ගතියක් නිසා තමයි මේ අනුගේ කොන්ත්‍රාත් බාර අරගන්නේ. ගාර ගත්ත මනස විශ්වාස කරන්නේ. පාර ගත්තා නම් ඒ මනුස්සයා තමන්ගේ පවු ටික අනුන්ට කරන සේවාවෙන් පැච් කරලා වහන්න හදන කෙනෙක්. තමන්ගේ වැරදි බව දැනගෙන ඒක හදන ගමන් ඉතින් ලෝකෙ ඉන්න එපායි අපි යුතුයම් කරන්න එපා. ඒ දැනගෙන අවශ්‍යතාවයට යුතුයම් කරන මනුස්සයා රහතන් වහන්සේ. පර්ෆෙක්ට්. ඒ මනුස්සයා ඒක කරන්නේ ඉතින් මොනව කරන්නද? කරත් කරල කරේ තිබ්බට පස්සේ අදපන් වෛරෝ බරභාගේ කියලා දිනවා. අඬන්නෙත් නැහැ. හැබැයි ඒක කල යුත්තක් විදියට දකින්නේ නැහැ. ඉදිරියපත් උනා කරා. ඒක අතින් බලනකොට මේ මම බටහිර ලෝකෙදී ආයම් කියලා බැලුවොත් දැන් හැදෙන ඊලන්දාරිය දිහා තරුණිය දිහා තරුණියන් දිහා බිල්ලෝ හසරක තේරුමක් නැහැ. මොකද්ද ජීවිතය කියන්නේ? මොකද්ද සදාචාරය කියලා කියන්නේ? මොකද්ද පරිසරය කියලා කියන්නේ? මොකද්ද පද්ධතිය කියලා කියන්නේ? හැබැයි අවුරුදු 17 18 වෙනකොට PhD දෙක තුනක් අරගෙන මහ විශාල දැනුම් සම්භාරයකට අයිතිවාසිකම් තියෙනවා. පහින් පොළවේ ඇවිද ගන්න බෑ. ඒක නිසා බලනකොට අපි ඉන්නේ හරියම විචිත්‍ර කාල පරිසරයක හොඳට බලනවා නම් ලෝකෙ දිහා ආධිනාව පැත්ත හොඳටම පේනවා. ඒ වගේම ශාසනයක වටිනාකම සරුවත්යන්සේ පෙන්නපු ධර්මයක වටිනාකම විතරත් වැඩි ඉස්මතු වෙලත් පේනවා. ඒ නිසා අපිට තියෙන මේක හරහා කාගවත් ඇඟේ හප්පන්න එපා. අපේ ස්පීඩ් ට්‍රැක් එක තේරුම් ගත්තා. ඒක දිගේ යන එකයි තියෙන්නේ. ඒක තමයි අපිට කරන්න තියෙන සේවයත් එච්චරයි. ඒක සඳහා ඉස්සලා කරන්න තියෙන්නේ අත්තානමේව පටන තමන්ගේ වැඩේ පටප ඉස්සලා කරන්න. තමන්ගේ වැඩේ කරගෙන ගිය දවසේ අසුදුස්සෙක් වෙන අනුන්ගේ වැඩ කරන්න. එහෙම නැතුව අනුන්ගේ වැඩ පටන් ගන්නවා කියලා කිව්වහම ඒ මනස නුසුදුස්සෙක් ඒ මනසේ අවස්ථාවාදී කියලා තමයි යගුරුම සෝයන්ස කියන්නේ. අවශ්‍ය ඩිමාන්ඩ් එක තියෙන නිසා තමන් සුදුසුකමක් හිතෙන් පටව ගන්න. මට පුළුවන් කියලා එයා හිතාන කියලා කරමු. ඒ මහා සුපින ජාතිකයේ දරුවත් යන සඳහන් කරලා තියෙනවා ඉස්සරහට එනකොට එනකොට මේ කපුටෝ ඉස්සරහට එනවා හංසෝ කැලවදිනවා කියලා. සත්පුරුෂයෝ නගරයට බහලා වැඩ පටන් ගන්නවා අසත්පුරුෂයෝ සත්පුරුෂයා කැලවදිනවා. මොකද මේ මේ අසත්පුරුෂයන්ට කියලා තේරෙන්නේ ඔක්කොමලා අනුන්ගේ වැඩ කරනවා මිසක තමන්ගේ වැඩක් බලාගන්නේ නැහැ. ඉතින් එහෙම කෙනෙකුට යොමු කරන්න දෙන්න ගියත් උපදේශ දෙන මනුස්සයෙක් ගන්න. මොකද යාගේ අර දික්ටි වැරදිනේ. අනුන් හදනවා කියන දෘෂ්ටියට ගිය මනුස්සයා සාහසිකයි. සාහසිකයි. ඒකෙන් තමයි ওই ලෝකේ යුද්ධ සීරටම හේතු වෙලා තියෙන්නේ මේ අනුන්ගේ එකක් හදන්න කියන. තමන්ගේ පාලනය කරන්න යන මනුස්සයගෙන් හරි කලාතුරකින් තමයි සමාජයට පරිසරයට හිතකට මේ හිංස කෙරේ. අනිතරම් බලන්නේ මොන විදිහකව පාරන්න එපා. මොනිද කුප්පන් දෙපා. ඔය බුදියරින්න කුටියන්නේ බුදියන් දරපා. අවසන් යන්න එපා. අවස ගත්තොත් තමන්ගේ වැඩක්වත් කරගන්න බෑ. ඒ නිසා කෙලස් කියන වචනේම මං ඉස්සලම කිව්වෙත් ඒකයි අනුර තමන්ට කරදර නොවේ. වර්තමානයේට මත්තර කරදර නොවන දේ තේරුම් ගන්න පුළුවන් නම් තනියම උනත් භාවනා කරතයි. එතකන්නම් අපි ඉතින් බොහොම යටහත් පහත්ව දන්න කෙනෙක් ළඟට ගිහිල්ලා වැඳලා ඒ ටික හදාගන්න එකයි තියෙන්නේ. එහෙනම් අපි නැතර කරන්න හදන්නේ මෙල්බන් පැත්තට මේ වෙන කියන්න කරන්න දෙයක් තියෙනවද? ප්‍රේමනා ඉතින් මම හිතන ලබන ලබන සෙනසුරාදා කියලා කියන්නේ හිට හිට හිට 20යි නෑ හිට 28යි ආ තුන්වෙනිද නෑ තුන්වෙනිද සුබතරා වෙන ඇත්තට මම එදා මේ ශීලාට පොරොන්දුලා හිටියා ස්කයිප් එකෙන් කතා කරන්නම් කියලා කොහොමරි සතියේ ඒ තරම්ම හොඳ නිසා මතක නැතිලා මේ කම්පියුටර් ඇත්තටම අරගෙන ගියා කොහොමරි කමනේදී මතක නැති වුණා එහෙනම් අපි මෙල්බන් වලට සමුද වෙනවා. අපි සාකච්ඡාව මෙතනින් නිම කරන්න මේ ඉදිරි ඉදිරි බලනවා. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි අපි එහෙනම් පුරුදු පරිදි අපි ඊතාවතාචාදී ගාථා සජ්ජායනා කිරීමේ ධර්ම සාකච්ඡාමේ කුසලය අනුමೋದනා ශීතින් කවුරුත් එක්ක බෙදා ගන්න හදා ගන්න. ඊතාවතාච නම්මේහි අපි දේවා නමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා.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 Surpat. Surpat with uh, යවකවාද මේ යවන්න තියෙන පල්ලෙහාට නේ කොටසක් යවන්න තියෙන මෙතන ටික දැස් ටික ගන්න. ඒක අපේ සාන්තිකේද? නෑ මේ අර අනුරාධපුරේ එකයි අම්පාරේ එකයි. ඒක තමයි අපේ සාන්තිකේ මාමුණ. ටෙන්කලා ගියේ. මේ ඒක මේ මේක අර කන්නම් කරනවා නම් කතා කරා. එයා කිව්වා ලොකු සාංශිටෝ කාට හරි බෙහෙත් තෙල් වගේ දේවල් අවශ්‍ය නම් මේ පල්ලෙහාට ලියුමක් එවවලු. ඒගොල්ලෝ මේ මේ ටොයිලට් හොදන බ්‍රෂස් වගේ එවලා තිබුණා. නමුත් උඩහට ලැබිලා නැති නිසා මේ කතා කරන්නේ මේ නොවැම්බර් 3 ශ්‍රී රත්න ජෝති මාවත නාවල රාජගිරිය. මොනවද තියෙනවද එහෙම මොනවද බෙහෙත් මාර්ගෙන් තියෙන අවස්ථාවේ කියන්නේ අර මොනවා මේ අපි දසමූලාසිය කියන්නේ කියන්නේ ඒක යලිතෝතල අවශ්‍ය ඒකයි අර කනක තෛලෙද මොන අනම්මන කිව්වේ කනක තෙල් නම් ටිකක් තියෙනවා හරි ඒක ඒක නිල්ලලා කියවනේ ඒ ඉඳපු දේවල් එහෙනම් කනක තෙල් එතකොට සර්වවිශාලයේ තියෙනවද එතනින් යාම යනකේ ධර්මාසරි තෛලෙ ශීතෝදකේ අද ඒක දෙක මේ අපේ මෙයාට දන්නවද නේද? මේ අම්පාරේක අම්පාරේකයි කොටසක් පහකට ගෙච්චා. ඔව් අම්පාරේකයි. සිපතනාරාමේ ඒ කියන්නේ ඒකත් මම දාන්නම් දැන් කතා කරන්නේ. මේ අනුරාධපුරේ එකයි සභාපති මහත්තයා එනවා කියලා කියන්නේ. ඔව්. මේ දෙකමයි. එහෙනම් අම්පාරේ කොහෙද මේ අම්පාරයි දැන් වඩනාගලයි මේ ඒකද ලේබල් කරලා තියෙන කටලේ නැත්නම් මම අරකේ ගහලා තියෙනවා පෙට්ටියේ අන්න ඒ වගේ පෙට්ටියල දාලා තියෙන කොට දෙකක් ගිය ගමන් 10 10 දෙවලන්ට ඒ තමයි මම කියන්නේ ලේබලින් තියාගන්න කියලා చూపట్టి గ్లాసు ద్వారా తీయని